අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් අපට මේ දසුත්තර සූත්‍රයේ ලහ මතක් කරන යෝගාවචරයක් විසින් වැඩි යුතු ධර්ම නමේ නැත්නම් යෝගාවචරයක් විසින් වැඩි යුතු පාරිශුද්ධි ප්‍රධාන අංග නමයෙන් හතරවෙනි කාරණාව තමයි මේ වැඩමුළුවට ඉස්සරහින් තියාගත්තේ ඒක අනුක්‍රමයෙන් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි ගෙවාගෙන ආපු කාංකාවිතරණ විසුද්ධිය කියලා නම් කරලා තියෙනවා. ඉතින් අපි පළවෙනි දවසේ දෙවෙනි දවසේ ධර්ම දේශනාවල මේ කාංකාවිතරණ විසුද්ධිය කියලා කියන්නේ සැකය බවත්. ඉතින් ඒ සැකේ තියෙන තාක්කල් ඒ යෝගාවචරයට ධර්ම රසයක් ලැබෙන්නේ කහට රසක් ලැබෙන්නේ, පැංගිරි රසක් ලැබෙන්නේ, චිත්ත රසක් ලැබෙන්නේ. ඒ නිසා යැත්තෝ ඒ සැක සහිතව කතා කරන ඇත්තෝ ඔය ත්‍රිවිධ රත්නයේ විශේෂයි තමන්ගේ සීලේ විශේෂයි හැම වෙලාවම පැංගිරි කතා කතා කරනවා. හැම වෙලාවම කහට කතා කතා කරනවා. හැම වෙලාවෙම තිත්ත කතා කතා කරනවා. ඒ නිසා අන්‍යාගමිකයෙක් ඒ මූණ දිහා බලනකොට එහෙන ගහච්ච සෝම් පිටිනයක් වගේ කිසි කෙනෙකුට හිතෙන්නේ නැහැ මේ බුද්ධ ශ්‍රාවකයෙක් බුද්ධ පුත්‍රයෙක් කියලා. ඒ මොකද අට කරගත්ත ඉන්නේ මොකද හේතුව ඇත්ත කාරණා සැකෙන් කතා කරන්නේ. ඒ අර සැකේ ඉක්මවලා නැහැ. ඒ වාගෙම තියෙනවා. ඒ සැකේ ඉක්මනවා කියන එක පොඩි දෙයක්ුත් නෙවෙයි. ඒ තමන්ගේ ආධ්‍යාත්ම ජීවිතේ කැපී පෙනෙන වෙනසක්. ඉතින් ඒ සැකය කාංකා කියලා කියන්නේ සැකේට විතරණේ කියලා කියන්නේ ඉක්මවනවා කියන එක නිසක භාවයටපත් වෙනවා කියන එක ක්‍රම හතරකට වගේ තුනකට සිද්ධ වෙනවා විශේෂයෙන්ම ඒ සැකයත් තියෙද්දිම අපිට බුදුන් අදහන්න පුළුවන් ධර්මය දාන්න පුළුවන් සංඝයා දාන්න පුළුවන්. ඒක කියනවා ප්‍රසාද සද්ධා කියලා. එහෙම නැත්නම් අමූලික සද්ධා කියලා කියනවා. පදනම දන්නේ මුල දන්නේ ඒවට අපි අදහනවා. ඇයි කියලා වොත් කියන සද්ධාව නිසා. නමුත් යම් වෙලාවක මේ කාංකා විතරන විසුද්ධිය සඳහා මුල හොයන්න පටන් ගත්තොත් ඕනෙම අරමුණක මුල හෙවීම තමයි කාංකා විතරන කියද්දත් ඒ සද්ධාවට අමූලික සද්ධා කියන්නේ. ඒකට කියන ඕකප්පණ සද්ධාව කියලා. යමක මුලත් එක්කම අරමුණ දැනගත්තට පස්සේ ඒ දේ අදහන ගතිය අර ප්‍රසාද සද්ධාහට වැඩිය දියුණු තත්වයක්. ඒක භාවනා කරන්නට පමණයි ලැබෙන්නේ. භාවනා කරන ඔක්කොටම ලැබෙන්නේ නැහැ. එදාට පස්සේ ආ කතා කරන්නේ ඒක පිළිබඳව තම අත්දැකීම සහිතවයි. එහෙම නැත්නම් පසුබිමට සාපේක්ෂවයි. එහෙම නැත්නම් ඒකට කියනවා අපදානේන සම්පායති කියලා. තමන්ගේ චර්යාවෙන් කියලා දෙන්න පුළුවන්. අපදාන සෝබිනී පඤ්ඤා තමන්ගේ අපදාණයෙන් තමන්ගේ හැසිරීමෙන් පේනවා ප්‍රඥාවන්තයි කියලා. හැසිරුණත් පේනවා. කතා කරත් පේනවා. ඇතුළ වචනෙමුත් පේනවා. ඒකට අපදාණයෙන් පේන්නේ මෙන්න අරයට මෙයාට කියන්න ඕනේ අතන මෙතනින් උද්දෘත ඕනේ කරන්නේ මේක මෙච්චරයි. දන්න හරිය කියන ඒකට සද්ධාවට අපි කියනවා ඕකප්පන සද්ධාව කියලා. ඒක සාමාන්‍යයෙන් මේ අදිමොක්ක චෛතසිකයත් එක්ක පහළ වෙන්නේ ඉස්සරහට වෙන්නේ කියන්න පුළුවන් මට්ටමට එනවා. ඔය කවුරු මොන જાති කරවකත් මේක තමයි හරි. කවුරු මොනවා කරොත් මම යනවා. එතකොට බහුවචන කතා කරන්නේ අය ඒක වචනෙන් කතා කරන්නේ. දෙන්නෙක් එක කරන්න බෑ ඒ වැඩේ. ඊට පස්සේ තමයි අධිගම සද්ධාව එන්නේ. අධිගම සද්ධාව එන්නේ ඕකප්පන සද්ධාව නැතුව. ඒ නිසා සර්වචනංශේ වැඩ ඉන්න කාලේ සර්වචනංශේ පිළිබඳ සැක කරපු නැත්නම් සර්වචනංශේ හැලුවට ලක් කරවෝ ශ්‍රාවකයෝ හිටියා. ඒක ශ්‍රාවකයෙකුට තමයි සර්වචන සඳහන් කරන්නේ පඨමා පඨමං ධම්මට්ටි ඥානං ဒ ුතියා පඨම ධම්මට්ටි ඥානං ဒ ුතියා නිබ්බාණං ඉස්ලාම ධම්මට්ටිතිය හිටිනවා ධම්මට්ටිතියට පස්සේ තමයි නිවන් ලබන්නේ ඒ නිසා තමයි යන්න හදන තැන පිළිබඳව නිකන් හාංකාවිෂයක් තේරෙන්න පටන් ගන්නවා තාම නිවන් ලැබලා නැහැ ඒක හරියට කාන්තාරේ යන කෙනෙක් ඈත තුරස් පේන තෙක් මානේ කෙම්බිමක් දකින්න හැබැයි යන්න තියෙන තව ගොඩක් එයා දකිනවා කාන්තාරේ මේක දකින්න නැති දෙයක් වාලුකා කාන්තාරේ කිම්බිමත් තියෙනවා. එතකොට මෙයාට හැල්ලුවක් වෙන සාහස මේ පහසුවක් දැනෙනවා. මෙතෙන් දතෙන් යන්න තියෙනවා ගියොත් එතන වතුර තියෙනවා, හෙවණ තියෙනවා කියලා ඒ කිම්බිම පිළිබඳ ඥාණයට මේ කියන්නේ පඨමා ධම්මට්ඨිති ඥාන ධර්මයේ ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා. ඊට පස්සේ අරයගෙන් මෑගෙන් ණයට ගත්ත සද්ධාාවක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ ණයට ගත්ත සද්ධාවෙන් අමූලික සද්ධාවෙන් ප්‍රසාද සද්ධාවෙන් ඉඳලා මේ ඕකප්පන සද්ධාවට නගිනවා කියන එක හරියට කියනවා නම් කෙල්ලෙක් වැඩි විපත් වෙනවා වගේ වැඩක්. ඊට පස්සේ තමයි ලිංගික පරිණතියටපත් වෙන්නේ. එතෙන් වෙනකමුත් කෙල්ල තමයි. නමුත් ඊට පස්සේ තමයි මාතෘත්වයට සුදුසුකම් ලැබෙන්නේ. ඒත් මාතෘත්වය ලැබෙයිද නැද්ද කියන්න බෑ. ඊට පස්සේ තමයි නිබ්බාන. ඉතින් මේ ගිය සූත්‍රයේදී සරුවචනාංශයේ මේ කියට කතා කරනවා පඨමාමේ ගිය ධම්මට්ටි ඥාන පච්චා නිබ්බාන. ඒකට මේ ධම්මට්ටි ඥානයේ තමයි කාංකා විතරන විසුද්ධිය කියලා කියන්නේ. කාංකා ගෙවුනට පස්සේ කාංකාව දුරු වුණාට පස්සේ කාංකාව ඊතර වුණාට පස්සේ දෙන සාසනේ ප්‍රතිෂ්ඨාවක් ලබනවා. එයා දන්නවා මෙතෙක්කල් මං නානා ප්‍රදේවල් පස්සේ ගියා. තාමත් භාගයක් දුරට තියෙනවා. ඒව පස්සේ යන ගතිය. හැබැයි වැඩි වශයෙන්ම ශාසනය තමයි එකම පිහිට කියලා තේරෙනවා. ඉතින් ශාසනය කිව්වත් මහා ලොකු දෙයක් නේ. ඒක අපිට අමාරු ඉන්නේ මොකද්ද ශාසනය කියලා කියන්නේ. ඉතින් එතකොට කියනවා ගොඩක් වෙලාවට මේ බුද්ධ ධම්ම සංඝ කියන එකෙන් බුද්ධ කියන බඩ අයින් කරන්න කියනවා. මොකද හේතුව බුදුහාමුදුරු කෙරේ විශ්වාසය තැබීම විද්‍යානුකූල චින්තනයේදී පේන පුද්ගලයෙක් ඇදහිම කියලා. ඒක සමහරු ගණන් ගන්නෑ. පුද්ගලයා දෙහිල්ලක් කරන්න බෑ. ඒක එතකොට මේ තමන් පහලට ගිහිලා තව කෙනෙක් අදහන ගතියක් තියෙන කියලා ලෝකමතයේ තියෙනවා. නමුත් ධර්මයේ කියන එක ප්‍රතිපත්තියක්, ප්‍රින්සිපල් එකක්, මූල ධර්මයක්. ඒක අදහන්න ගිහිලා කාටවත් අපි යටත් වෙන්න ඕනේ නැහැ. ඒ නිසා ධර්මය ශාසනය කියලා ගන්න පුළුවන්. ඒ ධර්මයේ හැතිරෙනාට සංඝයයි කියලා කියනවා. ඉතින් ඒකෙදිත් ඒ බුරුම් පන්සිවාංශ කියනවා ශාසනය වශයෙන් ගන්න මේ ධර්මය ධර්ම විනය කියලා දෙකකට කැඩෙනවා. ඒක ඉගෙන ගන්න ගියොත් මුළු ත්‍රිපිටකයම පුංචි වැඩක් නෙවෙයි. මුළු බුරුමෙම ඉන්නවා දැනට හතර නමක් ත්‍රිපිටකේ දාන්න කටපාඩම්ෙන් කියන්න පුළුවන්. ලංකාවේ එක්කෙනෙක්වත් නැහැ. ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඉතින් බුරුම ස්වාමීන් වහන්සේ අහනවා මෙච්චර කාර්ය බවල අමුදරුවන් රකින්න මිනිස්සුෙකුට කිව්වොත් මේ සාසනය පිළිබඳ ප්‍රතිෂ්ඨාවක් ලබන්න තියෙන්නේ ධර්මයේ හැදෑරීමෙන් කියලා කිව්වර කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් නෙවෙයි. ඒ තරම් විශාල පොත් ගොඩක්. ඒ නිසා කියන මේ බුළු ඔක්කොගම තියෙන පොත්වල තියෙන දේවල් වලින් විනය ගොඩක් අවශ්‍ය වෙන්නේ පැවිද්දන්න. ඒ නිසා ධර්මයේ ගත්තොත් සතිපට්ඨාන සූත්‍රය කිරුවොත් ඔක්කොම හරියනවා කියන. සතිපට්ඨාන සූත්‍රය වැඩ කෙරුවොත් මුළු මුළු ධර්මයේම හරියනවා. මොකද ඒකෙන් තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලට අපි පෙළඹෙන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඒ සාමාන්‍යයෙන් පිරිවෙන් වල බුරුමේ ඒ සතිපට්ඨාන පොත ඒකේ අටුවාවත් එක්ක අනිවාර්යයෙන්ම හැම සංඝයාසක් වහන්සේ නමක්ම හදාරන්න ඕනේ. ඒ විශාල වැඩක්. සතිපට්ඨානේ කිව්වහම හතර සතිපට්ඨානේ. ඊට පස්සේ කියනවා මේ ඔක්කොම කරණත් වෙලා නැත්තම් කායානුපස්සනාව කරගත්තොත් ප්‍රතිෂ්ඨාව ලැබෙනවා. තමන්ගේ කාය පිළිබඳව සතිය පිහිටව ගත්තොත් මේ ශාසන ප්‍රතිෂ්ඨාව ලැබෙනවා. ඒ නිසා මේ සති කියන එක දන්නවනම් ප්‍රතිෂ්ඨාව ලැබෙනවා. ඒකට උගෝ දෙනෙක් කැමති නැහැ. මේ කරගන්න පුළුවන් මට්ටමට මේ වැඩේ අඩු කරලා කියනවට හොඟ දෙනෙක් හිතනවා මේ සාසනෙ පුංචි කරලා ගන්න හදනවා. එහෙම හැලු කරන්න හදනවායි කියන. මේක එහෙම හැලු කරන්න බුණා කන්නේ විශාල එහෙම නැත්තම් කියනවා නම් අතුවිති විහිති ඇසිති විශාල ශාකයක්. ඉතින් ඒකට නිදර්ශනයක් ඒක මටත් තිබුණ සැකයක්. බුරුමිට ගියාට පස්සේ අවුරුදු දෙක තුන යනකොට ටික ටික ටික ටික ඒ ස්වාමීන් වහන්සේ මතක් කරා. ඔක්කොටමත් එක්ක මේ සතිය ගන්නවා නම් ඔක්කොම ඉවරයි. සතිකෝ අහම් භික්කවේ සබ්බත්තිකං වදායි. මහණෙනි සතිය වනායි සෑමතන්නේ අපේක්ෂා කළ යුතුයි කියලා සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා. ඒකට මෙතන ඉන්න කට්ටිය වුණත් මම දන්නවා පිළිගන්න කැමති නැහැ. පිළිගන්නවා නම් හය වෙන්ද ගෙදර යන්න ඕන කමක් නැහැ. ගෙදර යන්නේ ඊට වැඩිය වෙන මොකද්දෝ තියෙනවා. ඒකට මට ඉන්න කියලා කාමර දෙන්නත් බෑ. ඒක ඊට ඊට වැඩිය කචල් මොකද මේ හයවෙන්ද පස්සේ කියන තා හතර දවස් ටිකේ දාන්නේ නැහැ ඕගොල්ලන්. ඉතින් ඒ නිසා මම මේ තියාගන්න නෙමෙයි කියන්නේ. හැබැයි කාටවත් බෑ මේ සත්‍ය වැඩිමමයි ජීවිතේ වැදගත්ම දේ කියලා හිතන්න බැරි නිසා නිදර්ශනයක් තමයි හැම කෙනෙක්ම gedarak ගැන හිතමින් ඉන්නේ දැන්. වෙන තැනක් ගැන වෙන කෙනෙක් ගැන වෙන පුද්ගලයෙක් ගැන හිතමින් ගත කරන නිසා කවදද අපිට පූර්ණ සත්‍ය පිහිටවන්න බලවන්නේ එච්චරයි. එදාට ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා. මේක පිළිබඳව සැකයට මං හිතුවා ඇත්තට මේ බුදුන් ස්වාමීන් වහන්සේ මේ අපිව සතිපට්ඨානට බඳවන්න කරපු පිටරටින් ආපු කට්ටිය අපි එතකොට බුරුමෙද කරපු කතාවක් කියලා. නෑ ඒ සංසිකව පැහැදිලිවම ਸਰවඥාන්සිකේ පූර්ණ දේශනාව අප්‍රමාද කියන පදයට වැටෙනවා. අප්‍රමාද කියන්නේ සතිය. අප්‍රමාදය තමයි බුදුන්සේ අවසාන වචනේ කිව්වේ. අප්‍රමාදේන භික්කවේ සම්පාදේත. වය ධම්මා සංඛාරා. ඒක ඇවිල්ලා බලනකොට අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේලා තියෙන සමාන පදයක් දාලා සතිය සමාන අප්‍රමාදේ කියනවා. විචා කාට හරි අප්‍රමාද වෙන්න ඕනේ නම් සතිමත් වෙන්න සතිමත් වෙන්න ඕනේ නම් අප්‍රමාද වෙන්න. නමුත් ඒක බලනකොට මේ දසුත්තර සූත්‍රය අපි මේ අරගෙන තියෙන දසුත්තරේ පළවෙනිම වාක්‍යයේදී මහා සාරිපුත්‍ර සෝහන්සේ සඳහන් කරලා තියෙනවා "කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ" තම මිනිස්සෙකුට ශ්‍රාවකයෙකුට වැඩියම උදව් කරන ධර්මය මොකද්ද? අප්‍රමාදෝ. ඉතින් ඒක නිසා පේන්න තියෙනවා අපි මේ යායුතු පාර හරියට ඉරක් ගහලා පෙන්නලා තියේදී අපි මේ නන්නත්තර වෙලා ගියොත් සැක ඇති වෙන එක සාධාරණයි. සැක ඇති වෙන්න ඕනේ. බොරු වලවල වැටෙන්න ඕනේ. පය පැකෙල්ල වැටෙන්න ඕනේ. නමුත් මේ හරි පාරේ ගියත් සැක දුරුවන් වෙන්නේ සීල විසුද්ධියේදී නෙවෙයි. චිත්ත විසුද්ධියේදී නෙවෙයි, ditta විසුද්ධියේදී නෙවෙයි. ඒකට වෙනමම පියවරක් තියෙනවා, පඩියක් තියෙනවා. ඒ පඩියෙන් ගියාට පස්සේ සැකදුරු වීම කියන එකක් වෙනවා. එදාට සාසනේ පිහිටක් ලැබෙනවා. එහෙම නැත්නම් මං ගියේ පාර හරි කියලා Tamanda වැටහීමක් එනවා. හැබැයි අනුන්ට වටහලා දෙන්න බැරි ගතියක් එයි. ඉතින් මේක හරිය ලස්සනට පේනවා. මේ සරුවච්චන් ආංශිකේ සර්වඥතා ඥානය ලැබුවත් එකම කරව පළවෙනිම උදාන ගාතාව අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං මම මේ දුක් දින අනන්ත සංසාරේ එළවගෙන ගියා හොයන්න හම්බුන්නේ ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනම් මේ දුක නැමැති ගේ හදන වඩුවා අල්ලගන්න සංසාරේ දුක් විඳින්න අනේක ಜಾති මං ඇවිද්ද මට හම්බුන්නේ නැහැ නැවත නැවත දුක් හදන මේ වඩුවා. ඒ මොකද බලන හැම වෙලාවෙම වඩුව හදපු ගේ හදලා ඉවරනාට පස්සේ අපිට අහුවෙන්නේ. හදන හැටි පෙන්වන්න නැතුව තමයි ගේම යන්නේ. අපි ඉපදිලා අවුරුදු 7ක් යන්න ඕනේ මම මිනිස්සෙක් කියලා තේරෙන. ඒකට ගේ හදලා ඉවරයි. ඒකට මම ගෑණියක් වෙලා ඉවරයි, පිරිමියෙක් වෙලා ඉවරයි, ආවලාගේ දරුවා වෙලා ඉවරයි. ඔක්කොම වෙලා ඊට පස්සේ දැන් බලක් ගන්න බෑ. එيشා බලක් ගන්න පුළුවන් වෙන්නේ හැදෙන තැනදී නම් අපි දන්නවා ගහක් කපනකොට ලේසි අරිඹුවක් කඩන එක නියපොත්තේ. හදන වෙලාවේදී කඩන්න ලේසි. එතනදී නම් කඩන්න ඕනේ නිවන් දකින්න වෙන්නේ අම්මගේ බඩේ ඉඳදී. ඒක කරන්න බෑ. ඒක අපි දන්නවා කවදාවත් ස්නායු පද්ධතියවත් අපට බඩේ ඉඳි මෙහෙම ඥානයක් ලබා ගන්න දෙන්නේ නැහැ. ඒකෝට සරුවචනාංශයේ මේ අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බි සංඝහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනපුන. දැන් කියනවා ගහක ගාකාරං දිත්තෝසි මම ගේ හදන වඩුව දැක්කා. ಗುಣ ගේ යන්න කාසි ආයි හදන්න දෙන්න එපා. විසංඛාරගතං චිත්තං ගහකරන්දිත්‍යෝසි පුණ කියන්න සබ්බාතේ පාසුකා භග්ගා මේ පරාල සේරම මං කරලා දැම්මා විසංඛා විසංඛා ගහකාරන් දිට්ඨෝසි පුණ කියන්න කාචි සබ්බාතේ පාතුකා බග්ගා කැණි මඩල කඩලා දැම්මා මගේ හිත සංස්කාරයන්ගෙන් මිදුණා අලුතෙන් සංස්කාර කරන්නේ ඒ නිසා අපිට මේ අරමුණක් හට ගන්න තැනට යනකොට අරමුණක් දකින්න අපි හදපු ගයක් දකින්නවා වගේ තමයි අරමුණක් දකින්නවා කියන්නේ. නමුත් මේ අරමුණ හැදෙන්නේ කොහෙන්ද කියලා බලනවා නම් සැකදුරු කරන්න තියෙන ක්‍රමය. ಜಾති උපදිනවා කියන බබය හැදෙන තැන නෙවෙයි. ඒකේ ජීවේක ප්‍රාණයක අඩුම ලංසු තමයි ආස්වාද ප්‍රසවාස කියන්නේ. ඒක ਸਰවඥාන්සේ දේශනා කරලා තිනවා කාය සංස්කාර කියන එක පණ ඇති කයක නැත්තුවම බැරි අත්‍යන්ත ලක්ෂණ තමයි ආස්වාද ප්‍රසවාස දෙක. ඒ නිසා ආස්වාදයක හට ගැනීම කියන්නේ ජීවිතය හට ගැනීම. ප්‍රසවාසයක හට ගැනීම කියන්නේ ජීවිතය හට ගැනීම. නිසා ජීවිතයේ හට ගැනීම වෙනුවට ආස්වාසයක ප්‍රසවාසයක හට ගැනීම බලන්න. එහෙම නැත්නම් ප්‍රාණයේ ආස්වාද ප්‍රසවාසයේ ප්‍රාණේ හට ගැනීම බලන්නේ කිය. ඒ ප්‍රාණේ හට ගැනීම බලනකොට මෙතෙක් කල් අපිට තිබුණා නම් බයක් මේ හටගත්ත ප්‍රාණය දිහා බැලලා ගොඩ එන්න නම් බෑ කාටවත්. ප්‍රාණය හට ගන්න තැන බලන්න වලක්කන හැටි මායයක්. මොන්නම දවසකවත් අපට අවුරුදු 100ක් ජීවත් වුණා. අවුරුදු 100ට සාමාන්‍ය හුස්ම රැලි කෝටි 13ක් හම්බ වෙනවයි කියලා ගණන් හදලා කියනවා. කවදාවත් කිසිම කෙනෙකුට මේ හුස්ම දිහා බැලීමෙන් ගොඩ එන්න පුළුවන් කියන එක ස්වභාවයෙන් මතුවෙන්නේ නැහැ. අපි බලනවා අනුන්ගේ හුස්ම බලයි ඔක්සිජන් බලයි ඔක්කොම බලයි Tamanගේ හුස්මට හිත යොදන්න ඕනේ කියලා මනුස්ස මනසේ ස්වභාවිකව මතුවෙන ඒකට බුදු කෙනෙක්ම ලෝකෙට පහළ වෙන්න ඕනේ. පහළලා කියන්නේ අනේක જાතිය මං ඇවිද්ද මට ගහි කරන එක හම්බුන්නේ මම යම් වෙලාවක මේක හට ගන්න තැන දැක්කනම් මට එදා ගේ වඩන හඩුව හම්බුණා. විසංකාරගතං චිත්තං. මම පරාල් ටික විසිකෙරුවා කැණි මණ්ඩල කැඩුවා මගේ හිත සංස්කාර නැහැ. මේක කියන්න මේක කියලා දෙන්න කොච්චර අමාරුද මේ මුලට අපි අඬ ගහන යන්න කියන එක සමස්ත ලංකාවේ ඉන්න බෞද්ධයන් පිළිසරගෙන බලන්න. කීයෙන් කී දෙනෙක් පිළිගනීද මේ ඔක්කොම වැඩ කෙරුවත් හරි කවදා හරි නිවන් දකින්න හුස්ම දිහා බලන්න ඕනේ කියලා. ඒගොල්ලෝ හිතන්නේ නෑ බෝධි ප්‍රකාරයේ වටේ ඇවිද්දොත් නිවන් දකින්න පුළුවන් වෙයි. පිරිත් නූල් ගැට ගැහුවොත් නිවන් දකින්න පුළුවන් වෙයි. දන් දුන්නොත් පින්නයන් දකින්න පුළුවන් වෙයි. තිල් දැක්කොත් බුදින. එහෙම නැත්නම් නතු බෙදෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවොත් නම් ටක් ගාලා නිවන් දක්කයි. ඒ වෙනම මැජික් එකක් තියෙනවා. වෙනම යන්ත්‍රයක් තියෙනවා. එයා නිවන් දක්කයි. මේ ටිකනේ අපිට උගන්ලා දෙන්නේ. මේ ඔක්කොම තියෙන්නේ මේ හුස්ම පොදේ හුස්මේ මුලට යණ්ඩයි කරන්න තියෙන. ඒකට ওই මෛත්‍රී බුදුහාමුදුරුවෝනෙත් නෑ මොකක්වත් ඕනේ කරන්න පුළුවන් කියන එක කියන්නේ නැත්තේ මොකද වවාගෙන කණ්ඩ බැරි නිසා. මොකද ඒකට වවාගෙන කන්න ඕනේ නැහැ මොකක්වත් හුස්ම තියෙනවනේ. ඉතින් මේ පිරිස මේක අදහයිද කියන එකයි ඔන්න කාංකා විතරනේ කියලා කියන්නේ. මේ බනහන පිරිසවත් අදහුවෙන තුනට කමන්නේ මේක කරලා බලන්න. කරලා බලලා උත්සාහ කරලා බලන්න කොයි වෙලාවක හෝ හුස්ම අල්ලනවා කියන එකත් අමාරුයිනේ. නැත්නම් ආනපාන හිතනවා කියන එක තමයි. අල්ලගත්ත හුස්මේ ඊට පස්සේ හුස්මේ මුලට හිත අදිනවයි කියන එක. අපේ මනස කවදාවත් උදව් කරන්නේ නැහැ ඒකට. අපේ දැනුම කවදාවත් උදව් කරන්නේ නැහැ මේකට. අපේ භෞතික ඥාන, ලෝක ඥාන එකක්වත් උදව් කරන්නේ. ඔක්කොම පැත්තක තිය අහිංසකව නිහතමානීව ඉස්සරල අරමුණ යාලු කරගෙන අරමුණේ මුල බලන තැනට යන්න ගියොත් හරියයිද නැද්ද කියන්න බෑ. ඒ ගිය දවසකට නම් තේරෙයි එක අරමුණක හට ගැනීම බැලුවා නම් සංසාරෙම හට ගැනීමත් එච්චරයි ජීවිතය හට ගැනීමත් එච්චරයි හැම අරමුණක හට ගැනීමත් එච්චරයි. ඒක විද්‍යාවේ පෙන්ලා දීලා තියෙනවා. හෙලෝග්‍රැෆික් චිත්‍රයක මුළු සමස්තය එක අංශුවකින් පෙන්වන. අංශුව සමස්ත පෙන්වන. ඒ නිසා මුළු එකම බැලුවේ නැතුවට කවන්න එක අංශුවක් අරගෙන. එක සංසිද්ධියක් අරගෙන. ඒකේ මුල දැකලා ඒක නැව ලක්ෂවරයක් කරන්න. කරනකොට තියෙනවා කොයි එකක වුණත් හට ගැනීම එකයි. හට ගත්තට පස්සේ හොඳට අහගන්න හට ගත්තට පස්සේ තමයි දේවල් වල වෙනස්කම් ඇති වෙන්නේ. හට ගන්නේ හැම එකම එක විදියට. හට ගත්තට පස්සේ තමයි ඥාන පිරිමි වෙනස් වෙන්නේ. හඩගත්තට පස්සේ තමයි මේක කම්මං සත්‍ය සත්‍ය විභජති අදිදම් හීනප්පණීතතා ලස්සන ගෑනු කැත ගෑනු කැත පිරිමි ලස්සන පිරිමි උසේ උම් ඔක්කොම සිද්ධ වෙන්නේ හඩගත්තට පස්සේ. නමුත් කලල විද්‍යාව හැම එකම හටගන්න එක විදියට. ඒ නිසා එක අරමුණක් කොටු කරලා එක අරමුණක් පොලිමේ ඉnderලා ඒක බලලා බලලා බලලා බලලා මේ කොහේ ඉඳලාද මේ එන්නේ කියලා මතු වෙන්නේ මොකෙන්ද කියලා බලන්න ඒක අරමුණ එන්නත් ඉස්සරලා එළඹ සිටි සිහියේ අප්‍රමාදීව බලන්න යනවට අපි කියනවා සතිය ස්ථාපිත කිරීම කියලා. සතියේ තිබිලා බෑ ඒකට. කලින් ඇති කරගත්ත සතියක් තියන්න සතිය වඩා ස්ථාවර වෙන විදිහට අරමුණ එන්නකොටම එනවත් එක්කම බලන්න ඕනේ. ඒක කියනවා එච්චරම ගැළපෙන්නේ නැති වෙයි උපමාව. යකඩයක් තලන්න ඕන රත් වෙච්ච වෙලාවේ තලන්න ඕන. රත් වුණාට පස්සේ තියලා ගිහිල්ලා සිගරට් එකක් බීලා ඇවිල්ලා තලුවට හරියන්නේ නැහැ. ඒකට යකඩ පුපුරනවා. අරමුණ එන්නවත් එක්කම උණු උණු වෙන්නේ. අන්නේ එනේන උණු උණුවත් එක්කම අරමුණක් අල්ලනවා කියනකොට සියලු වැඩ බහා තබන්න වෙනවා. මුළු ලෝකෙම අමතක කරන්න වෙනවා. අර ගත්ත ගැම්ම අරමුණ මූණට මූණ දාලා අල්ලගන්න ගත්ත ගැම්ම දිගටම කරලා කරලා කරලා මේක අරමුණේ මුලට මුලට මුලට මුලට ඇදගෙන යනකොට තමයි තේරෙනවා. අල කෑල්ලකට ගෑරුප්පෙන් අයින්කොට දැන් ගෑරුව බහිනවා. ආන්නේ තේරෙනකොට බත් වේලක් නැති වුණා. ලෙඩක් ආවත් මොනවා වුණත් ඒක කරලා ඉවරකරන්න. ඒක බහා තබල අනිත් දවසේ එනකොට හොද හොද මඩේ දෙමිලක් වෙන්නේ. ඒ නිසා භාවනා කරන යෝගාවචරයන් මේක කරන ගම ඔය කරන ක්‍රමේ හරි. ඔක බොහෝ වාරයක් කරන්න. හැබැයි අරමුණ එන්නත් ඉස්සෙල්ලා අරමුණ දිහා බලන්නේ ඉර පායන්න ඉස්සලා ගිහිල්ලා අරුණ බලන්නා වාගේ අපි ඊයේ මතක් කරපු විදිහට. අන්න එහෙම බලනකොට පේනවා මේ අරමුණ ආවට පස්සේ පේන ස්වરૂපය අරමුණේ එනකොට නැහැ. ඇවිල් මතුවෙන දේ ඊටාම සීඝ්‍රින් වෙනස් වෙලා සෑහෙන ගොරෝසු මට්ටමට ආවට පස්සේ තමයි අසත්‍යමත් කෙනාට පේන්නේ. අශික්ෂිත හිතම හිතකට පේන්නේ. ශික්ෂිත මනසකට සුපතිට්ඨිත මනසකට අරමුණක් යන්දම් මතුවේ නැටි මතුවලා ශීඝ්‍රයෙන් අපිට මේ අහුවෙන මට්ටමට එන හැටි පේනකොට අපි කියනවා ස්පර්ශ කරන්න පුළුවන් තරමටනකම් අරමුණ ගොරෝසු වෙලයි කියලා. අපිට ස්පර්ශ කරන්න පුළුවන් මට්ටමට එනකොට අරමුණ සෑහෙන ලොකු වෙනවා. එතකොට මේ ස්පර්ශ කරන්න පුළුවන් මට්ටමට ඉස්සර වෙලා අරමුණ දැකින හැටි වැඩේ සිද්ධ වෙන හැටි බලන්න නම් අපි සතිය ඉතාමත්ම ප්‍රනීත කරගෙන බලන්න බලන්න අපේ ස්පර්ශ මට්ටම සියුම් වෙන්න පටන් ගන්නවා. වෙනද නැහැච්ච සද්ද පව ඇහෙන්න පටන් ගන්නවා. වෙනස නැහැච්ච ආස්වාසේ මූල Java තේරෙන්න පටන් ගන්නවා. පුංචි වේදනා පව දැනෙන්න පටන් ගන්නවා. පුංචි සද්ද පව දැනෙන්න පටන් ගන්නවා. මොකද හිත සුසර වෙන්න නිසා. හිත ප්‍රණීත වෙනවා කියන වචනේ ලොකු සංශ පාවිච්චි කරා. හිත තුවාලයක් වන මුකේ පෑදුවා වගේ වෙනවා. හැම දෙෙම අවදි වෙන්න පටන් ගන්නවා. අරමුණ අවදි වෙනවත් එක්කම සතිය අවදි වෙනත් එක මුළු ලෝකේ තියෙන ඔක්කොම කයට ඒ වෙලාවේ දැනෙන හැමදේම වෙන්දට වඩා හරියට පීරි ගෑවෙන්න පටන් ගන්නවා. ඉතින් මේකට යෝගාවචරය තරහ වුණොත් මේක භවනාට කරන කෙනෙහිලා අරියාදුවක් කෙරුවොත් කවදාවත් යන්න හම්බෙන්නේ. ඉතින් කමඨාන සුද්ධ කළ දෙන්න ඕනේ. මේ මතුරනකොට යකා ටිකක් යකා එනකොට කපුව පරල වෙනවා. විතර දේව භාෂාව කතා කරනවා ඔළුව හොල්ලනවා. ඒ මන්ත්‍රේ හරිනම් එහෙම තමයි. එහෙම නැත්තම් බොරුව ගෙනියන්නේ. ඒ තා භාවනා කරලා මේ ධම්මට්ඨිත ඥානෙ පහළ වෙනකොට අරමුණට යනකොට බෙල්ල කඩා වැටෙනවා, කැරකෙන්න පටන් ගන්නවා, එක පැත්තක් රත් වෙන, එක පැත්තක් තීතල වෙනවා, ඇඟ පුරා කූඹි දුවනවා වගේ තේරෙනවා. වහිනා වගේ තේනවා අකුණු ගන්නවා වගේ තේනවා භූමිකම්පා වගේ තේනවා ඉතින් යෝගාවචරය ශරීර ආසාව නිසා ජීවිත ආතාව නිසා මේක මොකක් හරි දෝෂයක්. මේක වාත අමාරුවක් වෙන්නේදී පිත් අමාරුවක් වෙන්නේදී සෙම් අමාරුවක් වෙන්නේ කියලා හොරෙන් යනවා වාත දොස්තර කෙනෙක් හම්බ වෙනවා. පිත් දොස්තර කෙනෙක් හම්බ වෙනවා. සෙම්ම දොස්තර කෙනෙක් හම්බ වෙනවා. නැත්නම් සයිකියාට්‍රි කෙනෙක් හම්බෙලා අහන මොකද අප්පා මේ භාවනා කරන්න ගිහිල්ලා දන්නේ මොකද්ද ඔයක් වෙලා තියෙනවා. ඉතින් ඔය හැම දොස්තර කෙනෙක්ම පිස්සෙක් නේ. ඒ දොස්තර වෙච්ච කට්ටිය මොකද භාවනා කරන කට්ටිය දොස්තර වෙන්නේ නැහැ. එහෙම ඉන්න කට්ටියක් ඉන්න උන් දොස්තරලා කියලා කියන්නේත් නැහැ. හොඳට භාවනා කරන දොස්තරලා ඉන්න ඒගොල්ලෝ ඒ දොස්තරකම් මොකුත් නැහැ මං ඔය විශ්වවිද්‍යාලය යන කාලේ මට හම්බුණා ඒ වගේ හතර දෙනෙක් හරිම චාම්. බුද්ධහගම් කියන්නේත් නැහැ. පුළුවන් තරම් උත්සාහ කරන තමන්ගේ කය පාවිච්චි කරලා මේ දොස්තර සාතිකෙත් අරගෙන මොකද වෙන්නේ කියලා බලන්න. බාහිර ඉන්න දොස්තරලා ඒක නෙමෙයි කාට හරි එකක් කොමක් ආවම එකකින් කයක් හරි කඩා වඩා ගන්න જાතිය තමයි දොස්තරලා කියන්නේ. මට සමා වෙන්න ඕනේ මමත් ලෙඩ වෙච්ච වෙලාව දොස්තර කෙනෙක් කාට ගෙනියයි. ගෙනිච්චර කියන්නම් තියෙන ඔච්චරයි. බුදුජානක වහන්සේට අපි කියනවා සතහට වන බව දුකට වේදානන් කියලා. ඒත් දොස්තර තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ අනුන්ගේ සීනි කිරලා නෙවෙයි සර්වඥතාඥානෙ ලැබෙයි තමන්ගේ කය පරිශන කරලා. ඒ නිසා කාට හරි පුළුවන් නම් මේ තියෙද්දි ඔළුව කැරකිච්චාවයි ඒ පැත්ත මේ පැත්ත රත් වෙච්චාවයි කූඹි දූපුදාවයි එන ගහච්චාවයි මම මේක බලාගෙන යන වෙලාව කියලා දැනගන්න එයා දැනගන්න මේ ධම්මට්ටි ඥානෙ උපේනකොට එහෙම නැත්නම් යථාව දර්ශනෙ උපේදෙනකොට සම්මා දර්ශනෙ වෙනකොට මේ තමන් බලන දෙයම වෙනස් විදිහට පේනවා ඒක ඊට ඉස්සෙල්ලා කොහොමද තිබුණේ? ඒක ඉස්සෙල්ලා කොහොමද තිබුණේ? ඒක ඊට ඉස්සෙල්ලා කොහොමද තිබුණේ කියලා හරියට මේ සමනලෙක් එන්නේ ඉස්සෙල්ලා යාය කෝෂගත වෙලා තිනකොට කොහොමද? කෝෂගත වෙන්නේ ඉස්සෙල්ලා දලබුවෙක් විදිහට ඉන්න කොහොමද? දලබුවා බිත්තරක් විදිහට ඉන්න කොහොමද කියලා මේකට කියනවා රූපාන්තරණය කියලා. දලබුවාගේ සලමණලයාගේ ඉඳලා පස්සෙන් පස්සට පස්සෙන් පස්සට යනවා. එතකොට මේ සමණලයාගේ ලකුණු මොකක්වත් නැහැ ශිෂුවගේ. ශිෂ්‍යයගේ ලකුණු මොකක්වත් නැහැ දලබුවාගේ. දලබුවාගේ කිසිම ලක්ෂණයක් නැහැ බිත්තරේ. මේ කවුරු හරි දැක්කොත් පේනවා මේකම තමයි විපරිණාම වෙන්නේ. වෙනස් වෙනවා. ඒ වෙනස් වීම සමන ලැබෙන්න ඉස්සලා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පිටරේ දාපු තැනක ඉඳලා මේක පිටරේ පුපුරලා දලබුවෙක් කෙලියට ඇවිල්ලා කැට පිළවු කාලා කාලා කාලා කාලා කෝසයක් බැඳගෙන ශිෂුවෙක් ඇතුළට ගිහිල්ලා දවලබුවෙක් සමනලේ කෙටියෙලට එන කතාව දැක්ගත්තොත් මේ හුස්මක ওই කතන්දරේ තියෙනවා. කලල විද්‍යාවක් තියෙනවා. ඕක දිහා බලාගෙන ඉන්නකොට මුළු එකම සහලන එක භාවනාව හරගිය බාට ලකුණක්. මේ ඉස්ලාම් මහාශික්‍රමේ ලංකාවට ආවට පස්සේ දොස්තරගොල්ල විශාල වශයෙන් මහාශික්‍රමේට දොස් කිව්වා. මෙහෙම කොහෙද තියෙන්නේ මේ නලියන්න සංගලන්න පටන් අරගන කතාවක් කොහෙ තියෙන්නේ? එහෙම වෙලා නැහැ. මේ භාවනාව වැරදි. මේ භාවනාව වායෝ පොට්ටබ්බ ධාතුව කලඹනවා. ඒ නිසා භාවනා කරන කට්ටිය අංජබජල් වෙනවයි කියලා මහාචීසාට විශාල පෙස්සන් ගැව්වා. පෙස්සන් ගෙවේ ජාත්‍යන්තර බෞද්ධ සංගරාවලට. ඉතින් මහාචීසාට කිව්වා මේක මෙහෙම තමයි. වැඩේ හරියනවනම් අපි මේ බලාන ඉන්න කයම මොනවදෝ වෙනවා. මේක දිගට යන්න ඕනේ. එහෙම කිය නැත්තම් මේ සතිය පట్టල වෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ කිව්වා එහෙම වෙන්න බෑ. ඉතින් අන්තිම නන්තිට මහසිසාඩෝ ඥානුත්තර කියන සංසන උත්තර බැන්දේ ඔක්කොම මුද්‍රණය කරලා දැම්ම එළියට. මම කියලා වැඩක් නැහැ. මොකද දොස්තරලා එකිනෙකත් භාවනා කරන්නේ නැහැ. භාවනා කරනතෝ පොත් පෙරලනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා සමත විදර්ශනා භාවනා මාර්ගයේ මෙච්චර ලස්සන මුලපටන් විතරක් තියෙන මේ භාවනා ක්‍රමේ නොකර මේක විවේචනය කරන්නේ නැත්නම්ගේ මොළ ධාතුව පිරිසිදු කරන්න මොන ප්‍රතිකර්ම හැරියද කියලා මට නම් තේරෙන්නේ නැහැ කියලා. Taman බලන්නේ නැතුව ගොඩ ඉඳගෙන කියන පොතේ ඒක නැහැ කියලා. පස්සේ අර පටිසම්භිදා මාර්ගයේ පොත තිගුණු කරන දිග යනකොට පැහැදිලිවම සරුවචනාන්තගේ දේතනාව සාරිපුත්තු සාංශේ සඳහන් කරලා තියෙනවා හරියට මම ආනාපානේ ආස්වාසයේ හිත පවත්තන්නෙමි කියලා. කියන්නේ ආස්වාසයේ වැඩෙන හැටි. ආස්වාස කියන්නේ චිත්තක්ෂණයක් නෙවෙයි ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියේ හිත පවත්තනකොට මම ආස්වාසයේ හිත පවත්වන්නේ මේ මානසිකාරය පවත්වන්නට හිත ප්‍රස්වාසයට ගියොත් කම්පිත වෙයි, චංචල වෙයි, සැලෙයි, ප්‍රපංච කරයි. ඉංජති කංකති, ඉංජති කම්පති චංචල චංචති ප්‍රපංචේ. මේ ගැස්සිලා යනවා. බොහොම කඹේ ඇවිදින මනුස්සය කඹේට තට්ටු කෙරුවා වගේ තාම සියුම්ම අරමුණේ අරමුණේම ගමන් කරන වෙලාවේ. ඒකට මොනවාරි පොඩ්ඩක් ගැස්සිච්ච ගාමෙක් ගසලා යනවා. ප්‍රස්වාසයේ විශේෂයි මානසිකාරේ පවත්තන වෙලාවේ හිත ආස්වාසයට ගියත් තාම සතියේ. තාමත් ආස්වාසිතේ. හිත කම්පිත වේ, චංචල වේ, ප්‍රපංචිත වේ කියලා. ඉතින් මේ පුංචි දේවල් පවා මේ ළඟදී මම දැක්කා මට පොතක් ගෙන දුන්නේ මුළු ඔක්කොම අච්චු ගහලා තිබුණා. ආනාපාන සති භාවනාවේ සති මේ මේ පටිසම්භිදා මාර්ගයේ තියෙන ආනාපාන සති කතා කියලා ලොකු කොටසක් තියෙන එකේ ආනාපාන සති භාවනාවේ අසවල් අරිඹුව අසවල් රේණු අසවල් දේ අතහැරලා කියලා කියන්න බෑ. සාරිපුත්‍ර සාංශික කරකෝනවා චක්‍ර වගේක් ඒ තරම් විස්තර කරනවා. ඒ විදිහේ එකලසක භාවනා කර කර ඉන්න වෙලාව පොඩ්ඩක් හිත ගැස්සුනොත් පොඩ්ඩක් හිත අරමුණෙන් ගියගුණොත් ඩොක්කක් යනවා වගේ ගහලා ආපවරමට ගෙනත් දානවා. මේක භාවනා කරන කටදී පාට ගැස්සিলা ආපව අරමුණට එනවා. ඉතින් මේක අරමුණ දැකීම කියලා කියන්නේ අපේ ලොකු සංහස කියන්නේ අරමුණ මුලත් සමග දකින වෙලාවේදී අරමුණක මුලත් සමග අරමුණ දකින හට ගැනීම සමග අරමුණ දකින වෙලාවේදී මේ අරමුණ දැක්කා වගේ නෙවෙයි. අන්න ඒක දකිනකොට තේරෙනවා මෙතෙන්දී ජීවිත කැපකරන්න වෙනවා. ශරීරය කැපකරන්න වෙනවා. ඒ නිසා මෙතෙන්ද යනකොට අපි කියන්නේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන වෙලාව කියලා. සද්ධා ඉන්ද්‍රිය, සති විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥායි. සාමාන්‍ය ප්‍රමාණයකට තියෙනවා. හැබැයි හරියට ගැස්සිලි වැඩි, කම්පන වෙනවා වැඩි, නිින්ද ගියා වගේ, ආපහු නැගිටිනවා වගේ අන්නේම තියෙන වෙලාවේදී මේක මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් කරන්න ඕනේ නම් මේ කම්පන චංචල කියලා කියන්නේ වැඩේ යනවා ප්‍රතිපදාව දියුණුවක් කෙලෙස් අඩුවීමක් මේ විදිහට ඉන්ද්‍රිය තීක්ෂණ කරන්න ඕනේ නම් නවහාකාරේ ඉන්දියානි තික්ඛානි භවಂತಿ කියලා පසුකාලින ආචාර්යවරු කරලා අපිට කියලා දීලා තියෙනවා ආකාර නවයක්. දැන් තමයි පාරේ යනවනම් ඒ ආකාර නවයකින් උදව් කරන්න කියලා සද්ධාය කිරියාය සම්පාදේති සක්කච්ඡ කිරියාය සම්පාදේති සාතච්ඡ කිරියාය සම්පාදේ. මේක තාම සද්ධාවේ වඩ විඩ බලන්නේ නැතුව ඕම් යන්න. සාතච්ඡ කිරියාය සම්පාද හැමදාම මේ වෙලාවට ඒක කරන්නේ. සතතයෙන් කරන්න. නිතිපතා කරන්න. අරක නිසා බෑ මේක නිසා බෑ මම ලබන අවුරුද්දේ කරන්න. එතකොට මේ ගැම්ම යන්නේ සක්කච්ඡ කිරියාවේ සම්පාද්‍ය ආදර ගෞරවයෙන් නැමීගෙන කරන්නයි කිය. ඒකේ තියෙනවා කායේච ජීවිතේච අනපෙක්කතාව උපට්ඨ වේ. ඒ වෙනායි කය ගියත් ජීවිතේ ගියත් මේ වැඩේට යනවා. ඒ ඒ වෙලාවේදී එන ඒ ශ්‍රද්ධාව එමෙ සද්ධානතේතෙන් යන්න බෑ. ගියාට පස්සේ තියෙන අපි බුදුන් ගැන මොනව දැනගෙනද හිතේ මෙතෙක් කල් කියලා. බුදුරජාණන්සේ කියලා බොහොම ගෞරවයෙන් කටයුතු කරන තමයි. නමුත් මේ වගේ අරමුණකට හොඳට හිත බහින වෙලාවේ සද්ධා ඉන්ද්‍රිය ධර්ම ඇතුළට වඩාගෙන යනකොට තේනවා මේක මේ වගේ දෙයක් පරෝපදේශ රහිතව බුදු කෙනෙක් දකින්නයි කියලා කියන්නේ මේ ලෝකේ කිසිම පොතක නැති එකක්. අපිට වගේ මේ වගේ තීනාසන තිබුණෙත් නැහැ, දීපස දායකයෝ ඇත්තෙත් නැහැ, ත්‍රිපිටකයේ තිබුණෙත් නැහැ, කල්යාණ මිත්‍රයෝ හිටියෙත් නැහැ, දේශකයන් වහන්සේලා හිටියෙත් නැහැ. මේකෙදි මේක කාගෙන ඉදිරියට ගියයි කියලා කියන්නේ. එසේ මෙසේ පුරුෂයෙක් වෙන්න බෑ, මහා පුරුෂයෙක්ම වෙන්න ඕනේ. එදාට තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල මේ කයයි ජීවිතයයි පරදුර තියන්නේ නැතුවයි මේ ගොඩ ඉඳගෙනයි පීනන්න ඉගෙනගෙන තියෙන්නේ. පීනන්න නම් බහිඳ වෙනවා වතුරට. බහින්න නම් ඒ පෙරමග ලකුණු පේන්න ඕන. පේනකොට තමයි තේරෙනවා මේකෙන් පවුලගෙන් අහලා ඉන්න බෑ. මහත්යෙන් අහලා ඉන්න වෙලාවක් නැහැ. චරිචුරු ගන්න ගියොත් මේ පෙරහැර යනවා. ඒ හම්බ වෙච්ච වෙලාවේ කාගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඒක හරි විශාල යෝගයක්. පුබ්බේජ කත පුඤ්ඤතා තියෙන්න ඕනේ, අත්ත සම්මා පණිදි තියෙන්න ඕනේ. පතිරූපදේශ වාසයේ තියෙන්න ඕනේ, සත්පුරුෂ සංසේවනේ තියෙන්න. ඔක්කොම පෙළ ගැහුණාට පස්සේ මේක මොකුත් නැහැ. බෙහෙරිච්ච බුරුල් කරපු පතකට හෙල්ලකින් දමලා යනවා වගේ තේරෙනවා මතු පිට ගියා නෙවෙයි බහිනොයි කියලා තේරෙනවා. ඉතින් එහෙම වෙනකොට ඒක පැත්තක තියදී මේ මොකක් හරි රාජකාරියක් නිසා අපිට මේ දේ කරගන්න බැරි වුණා නම් දෙවන්නේක් සම්බන්ධ නෑ තමන්ගේ තක తీරුකමමයි තණ්හාවමයි අපි කාගේ දේවල් වලට හේතු කරන්න ගියත් මේ වගේ වටිනා අවස්ථාවක් ආපු වෙලාවේදී ඒ ධම්මටිති ඥාණයට පෙළ ගැහෙනකොට ඒකේම කරන වෙලාවේදී අරයන් මෑන් අවසර ගණ්ඩායි තෙපර බාණ්ඩයි උරිසතුසින් අපටි වණිතාවේ දාලා උරිසතුසින් පස බලණ්ඩයි අනේ ඔය ඇති අප්පල යාටිකී ගාවත් මේ කරමු නැත්තම් මෛත්‍රී බුදුහාමරේන කියලා වල්ලා සන්තුෂ්ත වෙන්න ගියොත් අපිට තේරෙයි අපිට වැල් ගැඩවිල්ලෙකුට තරම්වත් කොන්ද කොඳු වැට පෙලක් නෑ. කාන්තාර ගැදලා දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ අපි ආයෙ ගිහිල්ලා අර දුකට වැටෙනවා. දුක්ඛා ජාති පුනප්පුණං. ආපු වෙලාවදී මේක ඉදිරියට කරගෙන යන්න ගියොත් එක සැරයක් යන්න තියෙනවා. වරද්දන්න පුළුවන් ලක්ෂ වාරයක් වරද්දන්න පුළුවන් එක දවසයි කරන්න ඕනේ මේක. ඒ කරන වෙලාවේ කාය ජීවිත নিরপেক্ষ විදිහට යනවා කියන එක බරපතල කාරණාවක්. ඒ නිසා කවදාකවත් කව කෙනෙකුට කියන්න බෑ. කාටද කියදයිද කාය ජීවිතේ නිරපේක්ෂයෙන් කිව්වේ එක මනුස්සය ප්‍රභාකරන් විතරයි. සීදීනස ගන්න හෙබළු ටිකක් හැදුවේ ඒ මනුස්සය විතරයි. රට වෙනියුන් ඕන නම් බහබන් බෝම්බ බැඳගනිමින් පැනපන්. එක්කනකට කරන්න බෑ. නිසාමයි ජීවිතේ මම කිව්වම සලූට් එක ගැව්වේ ප්‍රභාකරන් විතරයි කියන දේ කරා. තාත් දැන් ඉන්නේ එකෙකුට පුළුවන්ද ওই ටික කරන්න. ඒ දවස්වල 71 කැරැල්ල 80 නම් වල කියන කැරැල්ල තියෙන වෙලාවේදී ජය ජයවර්ධන මහත්තයා කිව්වා සිරිමා බණ්ඩාරනායකට උඹයි මයි දෙන්නම ඉපදිලා තියෙන දේශපාලන පවුල් දෙක උඹ දරුවෙකුට කිව්වොත් පණ අසා ගනිද රට වෙන්නේ මගේ දරුවෝ ටිකොත් පණ අසා ගන්න නැහැ නේ විජේවීර කේන්දේ අහලා කොල්ලෝ ලෑස්තිනේ පණ අසා ගන්න උට ගරු කරපන් ඒක සෙල්ලමක් නෙවෙයි ඒක සෙල්ලමක් නෙවෙයි දැන් බුදුජානක අපිට මේ තට්ටේ කාලා සිවුරක් පොරලා මොකද්ද කරලා තියෙන්නේ? ආපහු යන්න එපා. උඹල සන්නාහය බැඳගෙන තියෙන්නේ යුද්ධෙට ගිහිලා යුද බිමේ ධනෙන් වැටෙන්න එපා. කෙලින් ඉඳලා මැරලා බලයක්. ඒක එහෙම ලියලා තිබුණා ඒ තිස් කියන හාමුදුරුව අපේ ධර්මාශෝක රජුණන්ගේ මල්ලි කෙනෙක් අහම්බන්දාමි කන්තන්නාහං පවිසිස්සාමි කාණනං අපත්තා නිබ්බාණං නනික්ඛිපාමි කාණනං කියලා මම මේ සන්නාහය බැඳ ගන්නවා මම යනවා කැලේට යුද්ධෙන් දිනල මිසක් කැලෙන් එළියට එන්නේ නැහැ. එචි ඔය ලෑලි කැලලක කවල ලොකු සංසයම දාම ඉස්සරහා තියාගෙන ඉන්නවා. ඒකේ කාගේද අකුරකින් লীලා තිබුණා මම කවුද මේ කියලා. මේ අපේ මේ ධම්මාදෝක රජුරෝ මරපු සහෝදරයන්ගෙන් බේරිච්ච එකෙක් මේ. ඌ සන්නාහය බැඳගත්ත ගියා රහත් වෙලා තමයි එළියට ඉතින් ඒක මේ ගිහියන්ට කියන එක වටිනවද කියන ප්‍රශ්නකුත් තියෙනවා. මොකද ඕගොල්ලෝ දෙකට දෙතවර කට්ටියනේ. ගිහි සද්ධාව කියන්නේ අන්තිම චපල දෙයක්. සත්ත පහකට ගණන් ගන්න බෑ. මේ හැරලා මේ බලනකොට නෑ. සංගියත් එහෙම තමයි. ඒ වුණාට ඉතින් අපි ඉතින් ආපහු වැටෙන්නේ ඔතෙන්දමනේ. ගියෝ නම්. ඉතින් වැඩක් නෑ කතා කරලා. මේ තාම ගොඩ ඉඳලා පීනන කට්ටිය. හැබැයි එහෙම කිව්වට මගේ භාවනාවත් හොඳම හරි සිද්ධුනේ ගිහිවෙන්නදී. හොඳම භාවනා ක්‍රමයේ යුනේ ගිහිවෙන්නදී නිල්ලඹ හිටියේ ලොකු සාන්තිගේ පොත තිබුණා. හේම්පිටිගේ ඥානශාමරංගේ පොතක් තිබුණා. ඒ පොත බලනකොට සත්ත්වවිශේෂා විදර්ශනා ඥාන මහසි සයිඩෝ සාංශගේ practical insight meditation කියන පොතක් තිබ්බා. ඒක බලනකොට තේරෙන මේක කාගෙන යනවා කාටවත් කියලා වැඩක් නෑ. මම මේ කියන්නේ 79. 79 මේ වගේ කිසිම කතන්දරයක් ලෝකේ තිබුණේ නෑ. ඒකට තේරෙනවා මේක මේ කාන්දමට ඇල්ලුවා වගේ අල්ලනවායි කියලා. ඉතින් ඒ වගේ වෙනකොට ඒක කරගෙන කාටවත් අවසර ගන්න නැතුව කරගෙන ඉන්න පුළුවන්කම මට පේනවා මම පෙරපින් කළා තියෙනවා. මම කරපු අපරාධ ප්‍රමාණය නම් එක්සයිස් පොතක ලියලා ඉවර කරන්න බෑ. මේ මේ ජීවිතේ විතරක්. ওই කට්ටිය හිතන්නවත් හම්බෙන්නේ නැහැ. නමුත් මේ කාගෙන යනකොට තේරෙනවා ඒව ඔක්කොම මුල්ලේ ඒ ඔක්කොම මුල්ලේ අරගෙන යන්න පුළුවන්. කවුරක්වත් හිතන්නේ නැහැ ඔක්කොමලා හිතන්නේ සත්තු මරපු නිසා අපිට ධම්මට්ටි ඥානෙ පහළ වෙන්න බෑ. හොරකම් කරන නිසා අපිට ධම්මට්ටි ඥානෙ පහළ වෙන්න බෑ. කාමීත්‍යාචාර කරමු නිසා අපිට ධම්මට්ටි ඥාන වෙන්න බෑ. බුරු කියපු නිසා, කේලම් කියපු නිසා, හිතවචන ජබ අර පව් ටික විතරමනේ සමාදන් වෙන්නේ. පව් ටික විතරමනේ සමාදන් වෙන්නේ. ඒකත් බෞද්ධයා විතරයි. අනික ඕනම කෙනෙකුට කිය දෙයක් නෑ. ඒක තිබුණට මේ සතියට බලවත් ආයුධයක් ඒක අතර ගත්තට පස්සේ පව් ඔක්කොම නිෂ්ප්‍රභ වෙනවා. හැබැයි ඒ සතිය වනවන්න බෑ. ගත්ත කාගෙන යන්න ඕනේ. ගත්ත කාගෙන යන්නේ හැම වෙලාවෙම නෙවෙයි. පෙළ ගැහිච්ච වෙලාව. ආන්නේ පෙළ ගැහිච්ච වෙලාවට තියෙන ඒ සතියේ තියෙන බලමහි මේ සතියේ තියෙන බලය මොනම දෙයකට ඔක සම කරන්න බෑ. කොච්චරද කියනවා සියලු පව් අහෝසි කරතයි. ඒ වෙලාවට එන කරදර දුක් ඔක්කොම කාගෙන යන්න පුළුවන් තේරෙනවා දැන් මේ මේ වැඩි වේගන යන්නේ කාගෙන්වත් අහන්න එපා ඊට වැඩිය නෝන්ජලියෝ ඉන්නේ වටේ එකෙකුටවත් උත්තර දෙන්න බෑ ඔය ඔක්කොම ජීවිතේට බය කට්ටි ඉන්නේ ඔක්කොරෝම ප්‍රාණයට බය කට්ටි ඉන්නේ ඒක ඉල්ලන්නත් බෑනේ පණ කය අතාරින්න කියලා ප්‍රභාකරන්න විතරයි පුළුවන් ඒක අනේ කාටවත් කරන්න බෑ. හැබැයි මට තමන්ට කරගන්න පුළුවන්. තමන්ට තමන්ට කරගෙන යන්න පුළුවන්. මම මේ කරගෙන ගිය දේවල් නිසා මම ඉදිරියට යනවා කියලා. අන්නේ විදිහට ගිහිල්ලා කොයි වෙලාවක හරි කාට හරි වැටුණොත් නොගිය ගමනක් දැන් යන්නේ කියලා. කියන්නේ දන්න පාරක නම් නෙවෙයි යන්නේ. දන්න දේක නම් නෙවෙයි මේ ඥානේ තියෙන්නේ. සම්පූර්ණ නොදන්න ශේෂ්ත්‍රයක නොදන්න පාරක. ඒ කියන්නේ Tamange අලුත් පාර මේක හදා ගන්න ඕන. ඒ පාරේ යනකොට මේ එන ඕකප්පන සද්ධාව එහෙම නැත්නම් මේ නොසැලෙන සද්ධාවේ පෙර ලකුණ එනකොට ඒක තමයි අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කළ තිනවා චුල්ලසෝතාපන්න தත්ති කියලා. කියන්නේ සෝවාන් වෙලා නැහැ. හැබැයි සෝවාන් වෙන ලකුණු පෙන්නනවා. පුබ්බේවකෝ මේ ගිය ධම්මට්ටිති ඥානම් පච්චා නිබ්බාන මේ ධම්මට්ටිති එනවා නිමන එන්නේ ඉස්සල්ලා. එතකොට මේ ආරද්ධ විපස්සකයා මේ Tamanට ඇතිවෙච්ච මේ ඉදිරි ගමන එහෙම නැත්නම් මේ කාගෙන යන ගමන දැනුණාට පස්සේ ලද්දස්සාසෝ බුද්ධ ශාසනය කියලා තියෙනවා බුද්ධ ශාසනයේ යම් විදියක ස්පාසුවක් ලැබපු කෙනෙක්. නිකම් පිටින් ගිහලා ලෙව කලාපු කෙනෙක් නෙමෙයි. ලද්දපතිට්ඨෝ එයාට ප්‍රතිෂ්ඨාවක් තියෙනවා. ඒ නිසා බුදුමාචාරවරු ටීකා වෙලිනවා ඒක රැකගෙන හිටියොත් කවදාවත් අපායට යන්නේ නැහැ යම් කිසි කෙනෙක් මේ ජීවිතේදී සතිය යම් මට්ටමකට වඩලා අරමුණක් දැක්කා විතරක් නෙවෙයි අරමුණ මුලක් දැකලා ඒක දැකීමේ විනෝදාංශේ එnde ende ende ende අරමුණ මුලත් එක්ක දැකීමේ කලාව ඉගෙනගෙන මරණයටපත් වෙන්නේ නැතුව සමා වෙන්න මරණයටපත් වෙනකන් ඒ ඥාණය ඒ ඒ භාවනා මට්ටම බට්ට ගන්නතෝ ජීවත් වුණොත් අපාගත වෙන්නේ නැහැ ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා මේ ශාසනයේ ප්‍රතිෂ්ඨාවක් ලැබුණයි කියලා කියනවා තාම හැබැයි මාර්ගඵලයක් ලැබිලා නැහැ. ඒ නිසා ලද්දස්සාසෝ ලද්දපතිට්ඨෝ බුද්ධ ශාසනේ. ඉතින් ඒක වෙනකොට කායින්වත් අහන්න දෙයක් නැහැ. ළඟ ඉන්න කෙනෙක් ආන්නකොට මම සෝවාන්ද මම සුදු පාදයේ වැඩි මගේ රැස් වීදනාද මං උඩින් දැන්නේ ඒක මොනවත් මේකේ නැහැ. Tamanට තේරෙනවා මම ගිය පාර හරි මේ බිස්නස් එකට සල්ලි දැමුවොත් ලාභ ලැබෙනවා දැන් ටිකක් ලැබිලා තියෙන මේකටම දාපන්. එතකොට බිස්නස් එක කරනවා. ඊට පස්සේ ඒ කෙනාට උනන්දු කරවීමක් කරන්න ඕනේ එයා දන්නවා මේකට පුළුවන් තරම් වෙලා විදලා කරන එකයි තියෙන්නේ කරන්න කරන්න කරන්න කරන්න තමන්ට සේරෙනවා කොච්චරද කියනවනම් ඒක එන විශ්වාසයේ කොච්චරද කියනවනම් කෙලවරට යනකොට බුදුහාමුදුරුවත් අදහන්නේ නැහැ වැඩක් නැහැ මොකද තමන් දන්නව පාර බුදුහාමුදුරුව අදහන්න වෙන්නේ තාම සාක්ෂාත් කරලා නැත්තම් ඒ නිසා රහතන් වහන්සේට කියනවා අස්සද්දෝ. උන්වහන්සේ කිසි දෙයක් අදහන්නේ අද්දුරු ප්‍රත්‍යක්ෂයේ තියෙන මනාවකට දැදෙILLා. අන්න ඒ ගමන පටන් අරගන්නේ මේ ධම්මට්ටිති ඥානෙ. ඉතින් මේ ධම්මට්ටිති ඥානෙ ඒක නිකන් හරියට මේ <clears throat> අද්දුරු ප්‍රත්‍යක්ෂයක් වගේ. එහෙම නැත්නම් Tamanටම Taman සාතික් කරගන්න පුළුවන් තැන. ඒ සාතික් කරාට පස්සේ බුදුජාණන් වහන්සේ එච්චර එයාගෙන හොයන්න බලන්න යන්නේ. මේ මනුස්සයා කොහොම කොහොම හරි හම්බෙන දේෙන් හදාගෙන දිනචරියාව හරියට කරાવી ලෙඩ නොකර ගනිවි කය හිත ලෙඩ නොකර ගනිවි දන්න දහංගට දාලා බේර ගන්න මොකද මේ වැඩේට හොඳට සෞඛ්‍ය සම්පන්න කයක් ඕන හොඳ සෞඛ්‍ය සම්පන්න මනසක් ඕන නිසා මේ අරයාගේ මෙයාගේ ප්‍රශ්නයි අරකයි මේකයි ඔළුවේ දාගෙන මේවල් ගමන යන්න බෑ දා ගන්නව නම් ධර්ම ගෞරවේ නැහැ දා ගන්නව නම් මේ පුංචි ප්‍රශ්න ඔළුවේ දාගෙන දා ගන්නව නම් ඊට ඉස්සලා නම් ඉතිව කරනවා ඉතින් කරන දැන් නැහැ නේ අපි සමාජයේ ඉපදිච්ච මිනිස්සු අපි සමාජ ජීවිත වෙන ප්‍රශ්න ගන්න මෙතන ගියාට පස්සේ තේරෙනවා නෑ දහසාසනෙන් මට අනුග්‍රහයක් ලැබිලා තියෙනවා මේ පුංචි පුංචි දේවල් කරන්න ගිහිල්ලා මේ වටිනා වැඩේ බාධා කරගන්න එපයි කිය. ඉතින් ඒ අපි මෙතෙක්කල් මේ වගේ தත්වලට කිට්ටු කරලා තියෙද්දී මේ පුංචි දේවල් වලට අපේ ඒ ප්‍රගමණය නතර කරලා පාවා දීපු අවස්ථාවල් කිලෝරක් නෑ. කිලෝරක් නෑ. ඒක Taman තමයි දන්නේ. වැඩේ හරියාගෙන එනකොට ඒක පැත්තක තියලා යකඩ රත් වෙලා දුන්නලතේ රත් වෙලා තියෙන යකඩ පැත්තක තියලා ගිහිල්ලා බීඩියක් බීලා ඇවිල්ලා බලන තලක්. බීඩියක් බීලා එනකොට යකඩ නිවිලා. තේ එකක් බීලා එනකොට යකඩ නිවිලා. ඒකේ වෙලාවෙම තලා ගන්නවා. ඉතින් ඒකට කියනවා අවස්ථාවාදී කියලා. opportunities. Taman දැනගන්න ඕනේ දැන් වැඩේ හරි කාගෙන්වත් අවසර ගන්න යන්න එපා. හරිනේ. දිවා රාත්‍රී බලන්න නැතුව මේ වැඩේ කරගන්න ඕනේ. ඒ මොකද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න ඕනේ. මිනාපන ඥානේන සවන්නාගතෝ විපස්සකෝ ලද්දසාගෝ බුද්ධ ශාසනේ. ලද්දපතිට්ඨෝ. ඒක Taman තුල සාතික කරගන්න නැතුව මොන්න තරම් පිංකන්දරාවක් කෙරුවත් මොන්න තරම් බුදුන් දැකලා තිබ්බත් මොන්න තරම් ත්‍රිපිටකේ කටපාඩම් කරා මොන જાති කෙරුවක්වත් ඇඟට බීගෙන නැහැ. ඇඟට බීගන්නේ මේ ඥානේ. ඒක නිසා අපි ඊට ඉස්සෙල්ලා තියෙන සද්ධාවත් තියෙන ඉස්සෙල්ලා තියෙන සද්ධාට තමයි ප්‍රසාද සද්ධාව කියලා කියන්නේ. ඒක අවශ්‍යයි. ඊට ඉස්සෙල්ලා සද්ධාවක් ඕනේ ධර්මයේ කෙරෙහි. ඊට ඉස්සෙල්ලා සද්ධාවක් ඕනේ සංඝයා කෙරෙහි. ඊට ඉස්සෙල්ලා සද්ධාවක් ඕනේ සීලෙටත්. නමුත් මෙතෙන් දෙනකොට මේ මේ සද්ධාව ඇඟට දැනෙන මට්ටමට තමන්ට දැනෙන මට්ටමට එන්න පටන් ගන්නවා. එතකොට තමන් දැනගන්න ඕනේ මේක කවදාවත් තොග බිස්නස් යන්නේ සිල්ලර බිස්නස් විතරයි දෙන්නෙකුට එක සැරේ සිද්ධ වෙන්නේ අපි දෙන්නෙක් එකපාර යනවා කියලා කියමු. එකම ගුරුවරයාගේ කද්දාකත් වෙන්නේ ඒක ඒ වෙන කෙනාට තේරෙන එක ඒක නයිසાર્ගික ලක්ෂණයක් තියෙන ඒ ඒ පදම ආපු වෙලාවේ ඒ වැඩේ වෙනවා. ඒ වෙලාවේදී වටපිට බලන්න එපා. උඹටත් උනාද මචං, උඹටත් වෙයි මචං. ඒ කචං මචං කතාව ඈ. Taman අරගෙන යන්න ඕනේ. ඒක නිසයි මේක වෙනම විසුද්ධියක් විදිහට නම් කරලා තියෙනවා. වෙනම විසුද්ධියක් ඊට ඉස්සලා විසුද්ධි කීපයක් පහු කරපු යෝගාවචරයක් වශයෙන් ඒ යෝගාවචරයට තේරෙනවා සීලයට ආවට පස්සේ මට ඉස්සර තියුණු බය වෙන දෙයක් නැහැ මරනකොට සීලිය තියාගත්තා නම් ඔය මොකන්නේ තුන ප්‍රශ්න නැහැ මොකද මේ මේ පස්සේ හම්බෙච්ච දේවල් වැඩක් නැහැ සීලේ මේ මරණ වෙලාවේදී සීලේ වැදගත් ඊට පස්සේ චිත්ත විසුද්ධිය වශයෙන් මට පුළුවන් ද චිත්තක්ෂණ 3 4ක්වත් නීවරණ නැතුව ගත කරන්න එහෙම නැත්නම් මේ මූදේ රැළ ගහනවා වගේ නිට්ටරෝම හිත නිට්ටරෝම කාමච්ඡන්ද නම් ඉතින් බුදුරජාණන් ශාන තිරසනෙකුයි මේ මිනිහාගේ ඇති වෙනස මොකක්ද උදේ ඉඳලා හැන්ද වෙනකම්ම හිත තියෙන කාමච්ඡන්දේ නැත්නම් නීවරණ වල නම් තිරසනෙක් එක්ක වෙනසක් නැහැ ඊට පස්සේ තමයි ලස්සන කැලල තියෙන්නේ මේ චිත්ත විසුද්ධියක් ආවට පස්සේ කියන්නේ හිත නීවරණයෙන් පිටුනට පස්සේ විතරමයි මිච්ඡා දිට්ඨිය හටගන්නේ අපි හිතන්නේ ඒක වෙන මිත්‍යාදිට අයින් වෙනවා කියලා. නෑ, එතනින් පස්සේ තමයි දිට්ටි විත්‍ය වලට යපත් වෙන්නේ. ඒක සඳහන් කරලා තියෙනවා මේ භ්‍රමජාල සූත්‍රයේ දෘෂ්ටි මිච්ඡාදිටි එන්නෙම චිත්තවිසුද්ධිය තියෙන අයට විතරයි. දිට්ටි 62කින් 49ක්ම එන්නේ ධානලාභීන්ද. අනික අයට මොන දිට්ටියක්වත් නැහැ. ඒ මිනිසුන් තියෙන පෙට්‍රල් ගණන්ද කියලා බලන්න තියෙනවා යකඩ ගණන්ද කියලා පාන් ගණන් යනවා දෙච්චර උණ්ඩ තියෙනවා දිට්ඨි විසුද්ධි මොකක්වත් ප්‍රශ්නයක් නැහැ එව්ව එන්නේ භාවනා කරන අයට විතරයි ඒ නිසා මේ දිට්ඨි චීල විසුද්ධි චිත්ත විසුද්ධියක් ආවට පස්සේ විතර පිස්සු කෙලින්නේ නැහැ කවුරක්වත් ආපු වෙලාවෙ ඉඳලා පිස්සු කෙලින අපි දන්නේ මොනේ මේ සීල චිත්ත විසුද්ධිය ආවට පස්සේ මේ මිසු දැන් මේ චිත්ත විසුද්ධි මේ ආමුදුත් තියෙන්නේ පිස්සුමයි කෙලින්නේ චිත්ත විසුද්ධිය හැබැයි ඒක එන්නේ භාවනා කෙරුවේ නැත්තම්. ඒ නිසා ditthi visuddhi යන්න බෑ. පිස්සන්න පියාටන සෑහෙන භාවනා කරුවොත් තමයි ditthi. මේට පස්සේ තමයි කාංකා විතරනේ නිතිහිත බලන්න ඉස්සරහට ඉස්සරහට එන්න කොච්චර අනිශ්චිතතා. කලින් කියන්න බැරි තත්ත්ව කොච්චර තියනවාද කියලා. ඉතින් ඒතිෙදි මේ යන මිනිස්සයාට rahat වෙන්න ඕනේ නැහනේ වඳින්න ඕනේනේ. බැංකු ගිණුමක් නැහැ, අම්මෙක් නැහැ, අප්පෙක් නැහැ, මොකක්වත් නැහැ. බුදුන් ඉඳලා ගිහිල්ලා කලින් තියෙන පාරේ ධර්මයක් කියන එකක් තියෙනවා සංඝයා ඉන්නවා මටත් සීලෙ තියෙනවා අරගෙන යන්න. ඉතින් ඒ ගමනේ යන කෙනාට දෙවියෝ බ්‍රහ්මයෝ මනුස්සයන් ඉස්සර වෙලා වඳිනවා. මෙහෙම කෙනෙක් මම දැකලා නැහැ මගේ ජීවිතේට මේ මිනිස්සු දුවන හරියක් දුවන්නේ රුපියල් පිටිපස්සේ. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. මනුස්සයා අර්ථ ශාස්ත්‍රයේ පිටිපස්සේ යන අසුචියක්. මේ මිනිස්සයා නේ අත්ත අත්ත සාත්‍රේ මොකොත් නැහැ බනත් එපා කියන ජීවිතෙත් එපා කියන ඉදිරියට යනකොට දෙවියන් බඳිනවලු මිනිස්සයන් ඉස්සලා දෙවියන් ඉස්සලා බ්‍රහ්මේ වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාබි ජානාමි යම්පි නිස්සාය ජායති. ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ අස නමෝ තේ පුරිස නමෝ තේ පුරිසුත්තම උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. මේ සල්ලි පස්සේ යන මිනිස්සු නෙවෙයි. මේ ලෝකේ දන්න ආර්ථික ලාභයක් නෑ යාව හොයන්නේ. දේශපාලන ලාභයක් නෑ. සමාජ ලාභයක් නෑ මේ කාගෙන යනවා. යම් කිසි කෙනෙක් හොයන දේ පේනවනම් දෙයියන්න වෙන්නේ කක්කා. මම පිටිපස්ස යන්නේ සල්ලි නම්, ලාභ නම්, සත්කාර නම්, සම්මාන නම්, සිලෝක නම් කක්කා. අසුචි. මම මේ යන දේ මං දන්නෙත් නෑ. හැබැයි දිගට යනවා. ඉතින් මේකෙන් ආර්ථික විද්‍යාවක් හදන්න පුළුවන් කියලා හිතනවා. දේශපාලන විද්‍යාව සමාජ කද්දාවත් බෑ. ඒ නිසා මේ තියෙන ඔක්කොම විෂයන් ලෝකේ තියෙන විෂයන් ලෝකායත විෂයන් කක්කා. කක්කා. බය වෙන්න එපා. ඒක දැනගත්තට පස්සේ තමයි කියන්න පුළුවන් එකක්කා කියලා. ගියේ නැත්තම් ගියයි ওই අකාඩ ඉගෙන ඉස්කෝලේ යන්න බැරි වෙච්ච ඉඳලා තරහට බයිනවයි කියලා. නෑ මේක ටිකක් ඇති කරගෙන කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඉහෙළම කුලේ ඉපදිලාන කිව්වේ කුල බේදේ ඕනේ නෑ කියලා. අඩු කුලේ ඉපදිලා කවුරු හරි කිව්වනම් එහෙම මේ ඊ අක්ෂයා මේ බාල කුලේ ඉපදිලා මේ කෑ ගහන්න හදනවා කියන්නේ නෑ නේ. උප්පරිම කුලේ ඉපදිලා ඒක හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගල මේ කක්කා. උගත්තු කියන සත්තුන්ගේ තියෙන වැඩ ටික පොඩ්ඩක් බලන්නකෝ. උගත්තු කියන සත්තුන්ගේ ගණන් ගන්න දෙයක්. නමුත් මේ භාවනාව දිගේ ඉදිරියට යන මනුස්සයාට කිසිම වෙලාවක ව්‍යක්ත භාවයක් ප්‍රතිබල භාවයක් පිළිබඳ පාඩම් පන්ති අවශ්‍ය කරන්නේ නැහැ. එයා ඉදිරියට යනවා. ඒක නිසා ඒ බුද්ධ ශාසනයේ මේ ප්‍රතිෂ්ඨාව මේ තියෙන අස්ස මේ අස්සසිල ගන්න බෑ කියලා 56 දී කට්ටිය මිනි පෙට්ටියට පෙට්ටියට එන ගැහුවා. දැන් භාවනා කළා වැඩක් නැහැ. නිකාය වල ලොකු හාමුදුරුවෝ කියලා තියෙනවා. භාවනා කරන්න තියා කාටද කමටහනක්වත් දෙන්න කවුරු හරි ඉන්නේ. ඔන්න ඔය බෙල ගැහියලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ හම්බෙන්න යන්නේ. ඉතින් කට්ටිය මේක තියලා රොද බැඳගෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ අද්දත් අදත් ලංකාවේ ප්‍රමාදෙමයි සමාදන් වෙන්නේ අප්‍රමාදේ නෙවෙයි. නමුත් මේ 56ට වැඩිය දැන් ටිකක දියුණුවක් තියෙනවා. ඒකයි මේ 100ක් පිරිච්ච සභාවකට අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. කිත්‍ය තීරුම් අරගෙන තියෙන කමන්නේ. එහෙම නොවුනත් කමන්නේ අපි මේකට පොඩි සටනක් දෙන්න ඕනේ. ඒක නිකන් ආවට ගියාටම කරන සටනක් නෙවෙයි යම් යම් ප්‍රතිඵල සහිතව යන නිසා ඔය බුද්ධ ජයන්තියෙන් පස්සේ වුණත් වෙනසක් ඇතිලා තියෙනවා. ඉතින් ඒ ඒ ඒ රසය තොලගාපු ඒක පොඩ්ඩක් බුද්ධි විඳපු කෙනෙක් ඇසුරු කරනකොට තේරෙන පටන් අර ගන්නවා අපි කොච්චර වාසනාවන්තද කියලා. මේ යුගයේ ඉපදිච්ච අපි කොච්චර වාසනාවන්තද මේ වගේ විශ්වාසයක් ඇතුව සැක නැතුව සැකේ පිළිබඳ ලක්ෂයක් කතා කරද්දී සැක නැතුව කතා කරන දෙතුන් දෙනෙක් දැකලා තියෙනවා. ඥානාරාම ස්වාමීන් වහන්සේ බුරුමි පණ්ඩිත ස්වාමීන් වහන්සේ දැක්කට පස්සේ මගේ ඇස් දෙක පින් කරලා දිනවයි කියලා මට හිතුණා. මොකද පුදුම හැකයකින් මම මේ පැවිද්දට එනකොටත් ආවේ. දන්නවා සතිය තමයි තියෙන්නේ කියලා ඒනට ඒක තමයි උරගාල බලලා නැහැ. නමුත් ඥානරම සංසිය බලනකොට පතාක යෝධෙක් වාගේ එච්චරයි එකයි කතා කරන්නේ වෙන මොකක් කතා කරන්නේ. මේ මේ නිසනවන ඉලබන්න අවුරුද්දක් කවදාකවත් කටින පිංකමක්වත් කරනවද කියලා. මොනම බෙර ගහලා පිංකමක්වත් මෙහි කරනවද දැකලා තියෙනවද? කරන්නේ නැහැ. මෙච්චර විශාල ගොඩනැගිල්ලන එක එක් අසවල් දී කෙරුවා කියලා ගහපු බෝඩ් එකක් තියෙනවද කියලා බලන්න. ගහන්නේ. ඒ ප්‍රතිපatti. අර අතන තියෙන ඉස්සර බෝඩ් එක පොඩ්ඩක් වැරදිලා ගහව එකක් තියෙනවා ඒ හුලංගම මාත්‍යගේ නම. නැත්තම් නම් ගහන්නේ නැහැ. පිටිගත කරන්නේ නැහැ. ඔයගොල්ලෝ සත පහක් දුන්නොත් සත් 10ක බෝඩ් එකක් ගන්නවනේ පිත්තලෙන්. අසවලා විසින් අසවලාට පෙම්පිනිස අසවල් දන අසවල් දී කරන ලදී. බූරුමේ බිත්තිය හැම එකම කැත කරලා. හරියට ලංකාවේ ඡන්දේ කාලේ වගේ. මේ පොඩි බිත්ති කැල්ලක් හැදුවොත් ඒකට බෝඩ් එකක් ගහලා. නැත්තම් කවුරු සල්ලි දෙන්නේ නැහැ. මේකේ බයන කවගේ හරි නමක් ගන්න ගන්න ධම්මජීව කියලා ගන්න ඕනේ. ගහන්නේ. ඒ නිසා මේකේ තියෙන මේ රසයක් දැකලා. රසයක් දැකලා මේ පාරේ යනවා. නිකමට හිතන්න 1967 මේක හදනකොට මේකේ දියුණුවක් මේ විදිහට එයි කියලා හීනයක්වත් හිතන්න පුළුවන් යෝගයක්ද කියලා. ධම්මනිසත් යාමතුන් කිව්වලු අපරාධි බූදල් වේදම් කරලා ඕවා කරන්න යන්න එපා. මේක මේ කාලේ හරියන්නේ නැහැ. ඔකට මේ මේ නිවන් දකින්න මේ දසපාරමිතා පිරලා තියෙන්න ඕනේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙන්න ඕනේ. අනිත් එක මේකත් දැන් මේ නැති බුද්ධ සාසනයනේ. 2500 පළවෙනි 2500 ඉවරනේ. ඉතින් ඒ හාමුදුරුවෝ ඇහුවලු ඒ ධම්මනිසන්දෝ ගිහියෙක් ඒ කාලේ. ඒ හාමුදුරුවෝ ඇහුවලු දැන් ඔබ වහන්සේට කියන්න පුළුවන්ද මට දසපාරමිතා පිටලාද කියලා කිව්වා. ඒකනම් කියන්න බෑ මහත්තයෝ කිව්වා. ත්‍රිහේතුක ප්‍රතිසන්දිත කියලා කියන්න පුළුවන්. කියන්න බෑ මහත්තයෝ. මහත්තයෝ ඔබ උසාවිත ඔබ වහන්සේට ත්‍රිහේතුක ප්‍රතිසන්දිත දන්නේ නැහැ කිව්වා. ඔබ වහන්සේ දසපාරමිතා පිළත් දන්නේ නැහැ. එහෙනම් මම එකක් කියන්න හාමුදුරනේ. බහින්න පුටුවේ මං වඳි ඉඳ ගන්නම් මට වඳින්නේ කිව්වා. මොකක්ද හාමුදුරනේ මේ වගේ යමක් ධෛර්යවන්තව ඉදිරියට කරන්න හදනකොට ඔබ වහන්සේගේ ධර්මයේ තියෙන මිනිස්සෙක් මන්දෝත්සාහය කරන්න නොදකින් නොබතන් නොදෝමකින් ඊක දවසල කතා කරනකොට කියනවා ඔබ වහන්සේලා මේ මොනවටද තැවෙන්නේ ඔබ වහන්සේලා මේ සත පහේ 10 දේවල් වලනේ නටන්නේ ඔබ වහන්සේලා මේ ට්‍රැෆික් ජෑම් ගැන කතා කරන්නේ මම 33000 කුඩින් යන්නේ මගේ ආසයන්තරාට පොළොවේ තියෙන ට්‍රැෆික් ජෑම් බලපාන්නේ නැහැ මට ඕවා කියන්න දෙන්න එපා මම ඔයිට වෙඩිය කාලා තමයි මේක හදලා තියෙන්නේ කියලා. අන්න එතකොට මම කියන්නේ ධම්මනිසෙන් තමයි නිවන් දැක්කයි කියලා. අන්න වගේ ගැම්මක් ඇති කරගන්න ඇති කරලා යන ඇති කරගත යුතු යන ගමනේදී අපි මේ පොඩි දේවල් වලට හෙට්ටු කරන එක. ඒකට චේතෝ කියලා ස්වාමී සූත්‍රයේ පුදුජන්සේ සඳහන් කරනවා මේ තන්තා මේ සාසනයේ කිසිම සතුටක් කිසිම ප්‍රමෝදයක් ලබන්න බෑ බුදුන් සැක කරන මනුස්සයෙක්. ධර්මයේ සැක කරන මනුස්සයාට. සංඝයා සැක කරන මනුස්සයාට. තමන්ගේ සීලය සැක කරන මනුස්සයාට. සමග භාවනා කරන යෝගාවචරයට වෛර කරන කිසිම කෙනෙකුට මේ ජීවිතේ නිවනක් ලබන්න බෑ. ඒ නිසා අපි 100ක් භාවනා කරනකොට අපි අතර සමගිය ඇවිල්ලා නැත්තම් අපි සාමග්‍රී ඇවිල්ලා නැත්නම් එකෙකුටවත් භාවනා හරියන්නේ නැහැ. ඉතින් අපි ඒ නිසා ඒකට යෙදিলা කටයුතු කරනකොට අපි හැම කෙනාගේම කරදරේ මගේ කරදරේ වගේ අරගෙන අපි එකම් මගේ දරුවෝ වගේ ඒක බත්තලිය කාලා ඒක පැදුරේ බුද්ධිය කරන කටයුතු කරනකොට ඒක වල තමයි මේ සාසනීය ප්‍රතිෂ්ඨාව කියන්නේ. කෑල්ලක් කඩන gedara යන්න මේ තියෙන්නේ. ඒ නිසා යම් තැනක යම් වෙලාවක යම් సంతානයක මේ කියන විදිහේ මේ කාංකා විතරණයක් සිදු වෙනවා නම් ඒ මිනිස්යාට යක්ෂයා වුණත් අදහන්න හිතෙනවා. සර්පෙක් වුණත් අදහන්න හිතෙනවා. මේ භාවනා කරන කෙනෙක් කියන්නේ මොන තරම් පිංවන්තෙක්ද කියලා හිතෙනවා. මොන තරම් කැපකිරීමක් කරව කෙනෙක්ද? මොකෝ මේ ලාභයට සත්කාරයටද? ඒ නිසා කවර හරි කොත්තන හරි කොහොම හරි භාවනා කරනවනම් පවන්තල් හරි දෙන්නේ කියලා. ලොකු සාංශ කියනවා කොත්තන හරි සීලයක් වැඩෙනවනම් සාදු කියන්නේ. කොත්තන හරි සමාධියක් වැඩෙනවනම් සාදු කියන්නේ. කොතනර්ගේ ප්‍රඥාවක් කරනවා නම් සාදු කියන්නේ මගේ කරගන්න. එතකොට අපිට සතුටු වෙන්න පුළුවන් නැත්තම් මේ ප්‍රවෘත්ති පත්‍ර බලලා සතුටු වෙන්න පුළුවන්. ටීවී බලලා සතුටු වෙන්න පුළුවන්. ඒ තියෙන හරියක් උනහරප තියෙන. ඉතින් සමේ ධම්මට්ටි ඥානෙට යනකොට එයා ඇදලා යනවා කල්යාණ මිත්‍රෝ ගාව. එයා ඇදලා යනවා සද්ධර්මයේ දිහාට යාට තේරෙනවා මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැතු අංජබජල් වෙලා වටේ කැරකුණාට ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ. මම මෙතෙක් කල් ගියෙත් එහෙමනේ පාර වැටුණාට පස්සේ එක දිගේ යන්න පටන් අරගත්තට පස්සේ පේනවා අපිට මේ උගන්වන්න හදන දේවල් බුද්ධ ආගම කියලා අපි මන්දෝත්සාහි කරනවා. දැන් ඕවා කරන්න බෑ. මෛත්‍රී බුද්ධ ශාසනය කරවන් දැන් පුළුවන් තරම් දන් දීපන්. එහෙම නැත්නම් සිල් රැකලා ෂේප් එකේ ඉමු ඊගා බුද්ධ ශාසනය වැඩි කරගන්න කියන. එදි මේක අප්‍රමාද ධර්මෙන්ද ප්‍රමාද ධර්මෙන්ද කියලා ඇහුවොත් අද අප්‍රමාදයට කතා කරන එක නා සුළුතරයට වැටෙනවා. ඉතින් බුරුම ශාන්සි කියන්නේ සුළුතරයට අපි යන්. හැකි සංඥාව තියෙන කරන්න පුළුවන් කෙනා ළඟට යන්. අපි මේ සුළුතරය වෙමු. මහා ජනතාවක් එපා, ජනප්‍රිය වෙන්න යන්න එපා. මහා ලොකු ජනකංගාවල් ඕනේ මේ වැඩි කරගෙන යන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තේරෙනවා නම් කාට හරි අරමුණක් අල්ලාගෙන ආස්වාද ප්‍රසවාසයේ දැන් බිම්බීම හැකිලියම නැත්නම් අද අපි ධර්ම සාකච්ඡා කරුවා වගේ මේ වම දකුණ බලනකොට දකුණ දිහා බලනකොට වෙන්න වම ඉස්සලා ඔන්න එතනින් තමයි අරමුණ වෙන්නේ. ඒතකොට දකුණ ඉස්සිච්ච පයත් තමයි දකුණ කියලා අරමුණ වෙන්නේ. ඒක දිහා බලනකොට වෙන්න වම ඉස්සලා ඉස්සිච්ච දේ බලන්න කිව්වොත් දකුණ බලන්න බෑ. කොයි වෙලාවක හරි මේ අරමුණ හට ගන්න තැන බලන්න යනකොට කියන්නේ ඒක නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවක හැදුවොත් ලේසි. අපි දැන් මේ කතා කරන්නේ රූප ආරම්මණයනේ. ආස්වාස් ප්‍රසාර කියන වායු පොට්ටබ්බ ධාතුව කියන. පිම්බි මැකිලිම කියන වායු පොට්ටබ්බ ධාතුව කියන. වම දකුණ කියන එක කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව. ඒ ඔක්කොම රූප. নিকමට හිතනද අපිට එන රාගයක් එන්න ඉස්සෙල්ලා කොහෙන්දද එන්නේ කියලා රාගේ හැදීගෙන එන හැටි දැක්කනම් ওই රාගේ ඔච්චර දරුණු වෙන්නේ නැහැ. අපිට එන ද්වේෂයක් අපිට දැනනකොට මතුවෙලා ඉවරයි. මේ ද්වේෂය හැදෙන හැටි අල්ලගන්න පුළුවන් වුණා නම් එච්චර අමාරු නෑ. අපි තියෙන මෝහේ නිදිමත අපි ළඟට එනකොට යකා මුණ දාගෙන ඉවරයි. මේක හැදෙන හැටි දැක්කනම් හැදෙන හැටි දැක්කනම් ඒක එච්චරම නතර කරන්න අමාරු නෑ. ඒ නිසා රූප ධර්ම වලින් ඉගෙන ගන්න මේ මුල දැකීමේ කටයුත්ත කොයි වෙලාවක හෝ නාම ධර්මයකට යනකොට පේනවා කිසිම දෙයක් ඔය අපි දකින වෙලාවට නෙවෙයි විදියට නෙවෙයි මතුවේ. ඊට ඉස්සෙල්ලා අවස්ථා රාශියක් තියෙනවා. රූපාන්තරනේ මේක දැක්කේ නැත්නම් අපි ළඟට එනකොට අපි බය වෙලා ඉවරයි. අම්මෝ රාගයක් ඇවිල්ලා. අම්මෝ ද්වේෂයක් ඇවිල්ලා. අම්මෝ මෝහයක් ඇවිල්ලා කියලා. නමුත් මේ තුනේම මුල එකයි. රාගය ආවත්, ද්වේෂය ආවත්, මෝහය ආවත් අවිද්‍යාව තියෙන. මේ අවිද්‍යාව ඕන විදිහට පෙනී හිටින්න පුළුවන්. රාගය වශයෙන් පෙනී හිටින්න පුළුවන්, ද්වේෂ වශයෙන් පෙනී හිටින්න පුළුවන්, මෝහය වශයෙන් පෙනී හිටින්න පුළුවන්. ඉතින් කවදා හෝ අනුප්පන්නානම් පාපකානම් අනුප්පන්නානම් අසන්තං වය කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියලා සරුවචාන්සේ සඳහන් කරන සතිපට්ඨානේ හතරවෙනි එකේදී තමන්ගේ හිතේ කාමච්ඡන්දයක් නැහැ. ඒ බව දන්නවා. ඊට පස්සේ නැති කාමච්ඡන්දයක් හට ගන්නවා. uppannam wa කාමච්ඡන්දං uppannෝ මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති බජා. ඉතින් කාමච්ඡන්දේ හට ගන්න හැටි පේන. ඒකට අවිද්‍යාව ගිය ගමන් පමාව ගියක වැය වෙනවා. නමුත් හට ගන්න හැටි දැක්කොත් වෙන්නේ නැහැ. මේ ප්‍රඥාව විසිරෙන්න කාමයට වැවෙන්න බෑ. එතකොට තේරෙනවා මේ රූපාරම්මණයක් මුල සිට අගට දකින්නවා වගේ අපිට පහළ වෙන රාගයක්, ద్వේෂයක්, මෝහයක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, මානයක් හට ගන්න හැටි දැක්කොත් ඒක නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් වෙලාවයි කඩන්න පුළුවන්. මේක කිසිම විශ්වවිද්‍යාල ගුවන්වල අහලා තියෙනවා. කිසිම විද්‍යාගාර පරිශ්‍රණයකට මේ වගේ දෙයක් ආර්ය පරිශ්‍රයෙන් කවුරු හරි හිතයි කියලාවත් හිතෙනවා. ඒගොල්ල කරන්නේ ඇති වෙච්ච රාගයට එක්කෝ කාම වස්තු රැස් කරගන්නෝ එහෙම නැත්නම් ඒක මේකට ද්වේෂ කරනවා. ඒකට අපි කියන වේදකම කියලා. ඒකට අපි කියනවා සුවසේවාව කියලා. බුදු දහමේ සුවසේවා වේදකමට එළිය හෙදකමක් උගන්වනවා. නූපන් රාගේ නීපද වීම සඳහා රාගේ ඉපදිලා වැඩෙන පැත්ත පොඩ්ඩක් බලන්න. ද්වේෂයේ උපදිලා වැඩෙන පැත්ත බලන්න. මෝහයේ ඉපදිලා නිර්මත ඇදලා වැඩෙන පැත්ත බලන්න කියලා. ඉතින් කාට හරි පුළුවන් නම් මේ Tamange හිතේ නැති රාගයක් දැන් මේ නැති වේගෙන එනවා ආසාවක් ඇති වේගෙන එනවා. මනාපයක් ඇති වෙගෙන එනකොට මේක දැකීම අකුසලයක්ද කුසලයක්ද කියලා අහුවොත් බෞද්ධය හරි පටලවිල්ලක පටලවෙනවා. Tamange හිතේ නැති ආසාවක් ඇති වෙගෙන එනවා. නැති රාගයක් ඇති වෙගෙන එනවා. නැති මනාපයක් පහළ වෙනකොට ඒක දැක්කටත් මම බෞද්ධය බයයි. දැක්කේ නැත්නම් කොහොම මේ උත්තර හොයන්නේ? ඒ නිසා නෝපන් රාගයෙන් උපදින හැටි හරියට ආස්වාසිය බලනවා වාගේ. ඒක හට ගන්න පැත්ත බලාගෙන ඉඳ පටන් අරගත්තොත් ওই නාම ධර්ම රූප ධර්ම මොකුත් නැහැ සංස්කාර හැම එකේම uppādō paññāyati vayo paññāyati upti tassa aññatattam paññāyati කියලා නාම වුණත් රූප වුණත් හට ගැනීම සමානයි. හට ගැනීම එකමයි. එකම ප්‍රස්ථාරයක් මේකේ වැඩ කරන්නේ. ඒක රූප වෙන්න පුළුවන් නාමය. හැබැයි සර්වඥාන්සේගේ සර්වඥතා ඥාණය කියන්නේ මේක අල්ලන්න කියන්නේ අපිට රූපේ. මොකද ඒක ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න ලේසියි. ඒ නිසා අපි රූප කර්මස්ථානේ තමයි පටන් අරගන්නේ. ඉඳගෙන ඉන්න කයි. නැත්තම් වායෝ පොට්ටබ්බ දාති. එතෙන් ඇවිදින කයෙන් බලලා මේක හොඳට තමන්ට දිරවගත්තට පස්සේ කවුරුවක්වත් ඕන්නේ ඕක මේ කායනුපස්සනාට ගත්ත සතිය වේදනානුපස්සනාට යන්න වෙනම තොইল නටන්න ඕනේ වෙනමම විභාගයක් පාස් කරන්න ඕනේ නැහැ. කායනුපස්සනාව දියුණු වෙනකොට අනිවාර්යයෙන්ම වේදනානුපස්සනාට යනවා. වේදනානුපස්සනාවේදී ධම්මදින තෙරින්නාන්සේ පෙන්නලා දෙනවා මේ වේදනාවක මුල දැක්කොත් අපි අපිට වේදනා જાති දෙකක් තියෙන විඳීම් කියන වේදනාව කියලා කියන්නේ සුඛ වේදනා දුක්ඛ වේදනා කියලා එකේ විශේෂණ පද දෙකක් තියෙනවා. සුඛ වේදනා දුක් වේදනාවක් දිහා බලනකොට ඒ සාකච්ඡාට සම්බන්ධ වෙන විසාක උපාසකේ ධම්මදිනාගේ ඉස්සර ස්වාම පුරුෂයා එයා අනාගාමී උපාසක මහත්තයෙක්. මේ කතා කරන ධම්මදින තෙරින්නාංශේ රහත් වෙලා. හැබැයි උපාසක මහත්තයාට ෂුවර් නෑ පරණ ගෑණි භාවනා කරලා දියුණු වෙලාද කියලා. නැත්නම් මේ ධම්මදින තෙරින්නාංශ පිළිබඳ සැකයක් තියෙනවා. ඉතින් ප්‍රශ්න අහන්න. ආර්යාවනි මේ සුඛ වේදනාවක සැප දුක දෙක මොකක්ද කියලා අහනවා. පබ්‍රංශ ප්‍රශ්නයක් නෑ අහන්නේ. ආර්යාවනි සුඛ වේදනාවක සැප දුක දෙක මොකක්ද කියලා. ඒකට ධම්මදින්නාව කියනවා සුඛ වේදනාක උපාසක හට ගැනීම පැවතීම සුඛයි නැතුව යෑම දුකයි ආර්යවෙනි දුක් වේදනාක සැප දුක මොකද්ද කියලා අහනවා අර වගේම කතා කරලා කියනවා උපාසක දුක් වේදනාක හට ගැනීම සහ පැවතීම දුකයි හැබැයි දුක් වේදන නැතිවීම සැපයි මේ එකක මුලැමැදාක බැලුවොත් බලන්න ඒකේ ඒ වෙස් පෙරලෙන හැටි මේ දෙක හොයන්න ගිහිල්ලා පොඩ්ඩක් බලන්න දවසේ අපි විඳින දුක් වේදනා සැප වේදනා මෙනේ කරන්න ගත්තොත් 80ක් වෙලාවක අපේ සැපත් නැහැ දුකත් නැහැ. අපි ඒක දන්නෙත් නැහැ. අපි දන්නේ සැප ඇවිල්ලා කුචු කුචු ගන්න වෙලාව, දුක ඇවිල්ලා වද දෙන වෙලාව දන්නවා. මේක නම් කරන්නකො මේක ලේබල් කරන්නකො. මේක එනේන වෙලාව මෙනේ කරලා බලන්න බොහෝ වෙලාවක ඉන්නේ සැපත් නැති දුකත් නැති තැනක. ඒකට තමයි කම්මැලි, නීරසයි, ඒකාකාරී, නිදිමතයි, බයයි, සැකයි ඔක්කොම තියෙන. හැබැයි මේ ධම්මදින්නාව පෙන්නනවා අපට මේ ඒ සැපත් නැති දුකත් නැත්තන් තමයි නිවන් මාර්ගයේ තියෙන්නේ. අපි ඒක දන්නේ නැහැ. ඒසා භාවනාවකදී එන සැපක් මෙනෙහි කිරුවොත් සැප වතේ. එන දුකක් මෙනෙහි කිරුවොත් දුක වශයෙන් නැත්නම් මනාපමනාප වශයෙන් තේරෙයි බොහෝ වෙලාවට එතකොට තුන් වෙන්න පේනවා එදාට. සැපත් නැති දුකත් නැති අදුක්කම සුඛ. ඒක විසාකාව අහනවා ආර්යාවෙනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. ගෑනුගේ මොලේ හැඳි මිටේ දිගයි කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. නමුත් ධම්ම දින්නව මේ දෙන්නාසේ දෙන උත්තරේ වෙන කිසිම තැනක ත්‍රිපිටකේ සඳහන් වෙන්නේ නැහැ. උපාසක අදුක්කම සුඛ වේදනා කියන එක දන්නවනම් සැපයි ඒක නොදන්නවනම් දුකයි. අපි මෙතෙක් කල සංසාරේ දැනගෙන නෙවෙයි මැරලා තියෙන්නේ. දැන් අපිට දැනගන්න පුළුවන් වෙනවා සැපට දුකට සාපේක්ෂව දුකත් නැති සැපත් නැති එකක් කියලා තියෙනවා. ඒ හරහා තමයි මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. ඉතින් ඒකට කම්මැලි කියලා, ඒකට නීරසයි කියලා, ඒකට එපා වෙනවයි කියලා අපි සැප දුක දෙක හොයන්න ගියාම අපි ආර්ය අෂ්ටාංග මාර්ගේ පන්නනවා. ඒ නිසා සැප දුක දෙක නැති වෙලාව, කම්මැලි වෙලාව, නීරස වෙලාවට සැප දුක දෙක කියන්නත් එපා, නීරස කියන්න එපා. හුද්දේකලාව කියලා නමක් දාගන්න. විවේකයේ කියලා නමක් දාන්න. පිරිච්ච ගතිය කියලා නමක් දාගන්න. විස්රාමයේ කියලා නමක් දාගන්න. ඒකට ජීවිතේ ගත කරන්න. අනේ එදාට තේරෙනවා අපි ඒක නැති කරගන්න අපේ හැම හැකියාවක්ම යොදලා තියෙනවා. ඒ කම්මැලිකම නැති කරන්න. අනේ එදාට තේරෙන පටන් ගනි අපි දැනුම වැඩෙන්න වැඩෙන්න නිවෙනින් එහා පැත්තේ. හැකියාවල් වැඩි වෙන්න වැඩි වෙන්න නිවෙනින් එහා පැත්තේ. ප්‍රභාව වැඩි වෙන්න වැඩි වෙන්න නිවෙනින් එහා පැත්තේ. අහිංසක වෙන්න වෙන්න නිවෙනින්. නිහතමානී වෙන්න වෙන්න නිවෙනින්. ඒ නිසා මේ රූපෙක මුලැමැදාග බලන කෙනා නාමයක මුලැමැදාගත් බලන කෙනා පේනවා මේ මුලැමැදාග හරහා මේක වෙස් පෙරලෙන හැටි. විපරිණාමයටපත් වෙන හැටි අනිත්‍යත්වයට යන හැටි නිට්ටය භාවයේ අනිප්පත්ත යන හැටි බලන්න ගොඩාක්කල් යන්නේ අපිට වෙලා තියෙන බලන්න ඕනේ නැතිකම මිච්ඡර ලස්සන දිතුල්ලා මුරගාලා මේක කියද්දී අපි නැගිටලා යනවා ආපෝ හරි කම්මැලි භාවනා කරන්න ඉන්න පුළුවන් මේ අමාරු ඒක නිසා නැගිටලා යන්න බලන්න නැගිටලා ඉන්නකොට ආයින්ද ගන්න ඉතින් සරුවචන්සේ දේශනා කරන මේ දුක්ඛ සත්‍ය වැටහෙන්නේ නැත්තේ ඊරියව මාරු කරන නිසා. ඒ නිසා මේ මුල බලන්න යන කෙනාට ලැබෙන ලාභයක් තමයි අරමුණත් එක්ක වැඩි වේලාවක් ඉන්න පුළුවන් ඉවසිල්ලක් එන්න පටන් ගන්නවා. අරමුණේ මුල බලන ස්වරූපයට යනකොට සතිය තීව්‍ර වෙනවනේ. සතිය ප්‍රණීත වෙනවනේ. බල බල බල බල ඉනෝට යට මතක නැතිනවා කාලය කොච්චර ගිහිල්ලාද කියලා. යට මතක නැතිනවා මං ඉන්නේ නිස්සන්නව නේද කියලා. කාලය සහ ද්වේෂය අපෙන් පොඩ්ඩකට සමුගන්න. තමාට ඒක විනාඩිය පැයක් වශයෙන් තේරෙනවා. තමාට පැයක් විනාඩි වශයෙන් තේරෙනවා. ආහන්න මේ වගේ වෙනකොට තමයි තේරෙන්න ගන්නවා මේ භාවනාව ඉදිරියට යනකොට අපි නොහිතපු විදියට කාලය සහ දේශය අතර මොකද්ද පටලවිල්ලක් වෙනවා. ඒ වෙලාවේදී කැපකිරීම, හික්මීම, එහෙම නැත්නම් පරිත්‍යාගය සහිතව ඉදිරියට යන්න අපි කියන්නේ කමඨහං සුද්ධ කරනවා කියන. බණ කියුවට ඒක හරියන්නේ නැහැ. භාවනා කරාට ඒක හරියන්නේත් නැහැ. කමඨාන සුද්ධ වෙන්න ඕනේ. ඒකට බුදුරජාණන්සේ සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියලා තියෙනවා. සාකච්ඡා අනුග්‍රහිත කරනකොට පුදුම ඉවසිල්ලකින් කටයුතු කරන්න. කිසිම කෙනෙකුගේ වැරද්දක් දකින්න යන්න ඕනේ. හැම කෙනාම අහිංසක ප්‍රයත්නයක් කරන්නේ. හැම කෙනාම ප්‍රයත්නය තුලින් විතරයි ජය ගන්න. නැත්නම් වැරද්ද තුලින්මයි ජය ගන්න. නිසා වැරද්දම වෙන්න අරින්. නැවත නැවත වෙමින් අත නෑර කාලසටහනට වැඩ කරන්න. බෞ ගෞරවයෙන් වැඩ කරන්න. සද්ධාවෙන් වැඩ කරන්න. වැඩ කරන වැඩ කරන යනකොට Tamanටම තේරෙන්න පටන් ගන්නවා Taman මේ ධර්මයේ Taman දිහාවට එනකොට කොච්චර පිටුපානවද කියලා. පිටුපානේ සැකේ නිසා. ඒ මොකද ධර්මයේ මතුවෙන්නේ දන්න මොස්මෝණකින් නෙවෙයි. කවවම කවදාකවත් නැහැ මේ අවබෝධය කියන එක ධර්මයේ කියන එක ශාසනය කියන එක අපි දන්න වෙස්මුණේ නෙවෙයි මතුවෙන්නේ. එන්න වෙන්නමම චාරික. අන්නේ එන දෙයට සූදානම්ව ඒකට මූණට මූණ දාලා ඉන්න පටන් අරගත්තොත් මාරය ආවත් මරණය ආවත් අපි ඒකට පුරුදු කරලා තියෙනවා. එතකොට අපිට මරණය පිළිබඳ විශේෂයෙන් බය වෙන්න දෙයක් නැත්තේ නෑ. ඒ නිසා ඉඳපු ගමන් භාවනාදී මොකක්වත්ම තේරෙන්නේ නැත් තැනකට යනවා. ගැස්සීලා අවදි වෙනවා. ඉතින් විජහාට දුවල ගිහිල්ලා පිළිත් නූලක් ගැට ගන්න. එහෙම නැත්නම් අප නූලක් දානවා මේ කතරගම දෙවියෝ ඇවිල්ලා ගහලා යන්න ඇති. එතෙන් මොකක් හරි මේකේ ගුඩ ධර්මයක් ඇති. Eh, සායනස මම ගිහිල්ලා එන්න හෙට උදේ මෙන්නකෝ කියලා රෑ 11ට විතර ඇවිල්ලා තොට තට්ටු කරලා යනවා. ආයෙත් අපම කියනවා නේ රෑ ඇවිල්ලා අපනුලක් දාගෙන ගියා. මේ මොකද්ද බය වෙලා මෙයි කියලා. ඉතින් නැතුව මේ ගමන යන්න බෑ. ඒව වෙන්න ඕනේ කියලා කියන එක නෙවෙයි තියෙන්නේ. මේක යනකොට මේ ධර්මත්‍ත්‍යයේ එනකොට ඒ ධම්මා දර්ශනේ එනකොට මේ ශාසනය ප්‍රතිෂ්ඨා වෙනකොට අපි මෙතෙක් අගේ කරපු මගේ කියාගත්ත දේවල් හැම එකක්ම අවාසියට එහෙම නැත්නම් අයට යනවායි කියලා කියනවා. ඒ නිසා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා අපි උපයපු හැම දෙයක්ම දීර්ඝ කාලින වශයෙන් අපිට වින කරනවා. අපි උපයපු හැම දෙයක්ම අපිට දීර්ඝ කාලින වශයෙන් අරියාදු කරනවා. නිසා වැඩියෙන් හම්බ කරපු කෙනාට වැඩියෙන් අමාරුයි. ඒත් ඒක වින කරන දෙයක්, වණ කරන දෙයක්, එහෙම නැත්නම් අරියාදු කරන දෙයක් කියලා දැන ඒක හසුරවන්න ගියොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ෂා දේවල් වල නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ ඒ දේවල් වල තියෙන ඇලීම. ඒ දේවල් ඇලීම වැඩි වෙන්න වැඩි වෙන්න අරමුණක් දකින්න හෝ ඒක අරමුණක් දැකීම හෝ ඒකේ මුල දැකීමට බාධායි. ඉතින් මේ දෙක කරන මිනිස්සෙක් ගැන හිතන්නේ මේ ඔක්කොමත් සැප සම්පතුත්තේදී පුළුවන්කමක් තියේදී ඥානයක් තියේදී මේ අරමුණක මුල දකින්න දඟලන කෙනා එයාට කියනවා ගඟ දිගේ ඉහළට යන කෙනයි කියලා. පටිශෝතගාමි කියලා කියන. කවදාවත් මේ මේ සාමාන්‍ය භාෂාවෙන් කියලා දෙන්න බෑ. උත්සාහ කරන්න පුළුවන්. කායර කමඨාන් සුද්ධ කරනකොට කිතයි ඔන්න ඔය තැන් නම් ඔන්න උඩ පැත්තට යන පාර. පුළුවන් නම් අනුග්‍රහ කරන්න. ඒ වෙනකොට ඒ යෝගාවචර අඳුරගෙන තියෙන වැරදිලයි කියලා. පෙරදිලයි කියලා. එහෙම නැත්නම් වයර් මාරු වෙලයි කියලා නෑ. මේකේ මේ පැත්තට යන්නේ ඒ එවැනි දේවල් අවබෝධ කිරීමේදී මුලිච්ච වීමේ හමු වීමේ වයසේ සීමාවක්වත් ඥාන පිටිමේ සීමාවක්වත් දැනුමේ සීමාවක්වත් පොහසත්කමේ දුප්පත්කමේ සීමාවක් නැහැ. ඒකයි සරුවච්චන්සේ බය නැතුව මේක මානවයට දුන්නේ. වන්තයක්, જાතියක් මොකක්වත් තේරුවේ නැහැ. ඒ නිසා මේක බෞද්ධයන්ට දීපු උරුමයක් නෙවෙයි මේක. බෞද්ධ මේක උරුමෙට ගත්තත් මගේ අවුරුදු 40 කාලය ඇතුළත තියෙන බෞද්ධය මේකයි භාවනාව කියන එකවත් දන්නේ නැහැ. මේකයි බුදුහාමර කියපු දේ වැදගත් දේ කියලාවත් දන්නේ නැහැ. මොකද්දෝ රකින්න. අර බල්ලා පිටුර කන්නේත් නැහැ, කන කොනාට දෙන්නෙත් නැහැ වගේ මේක රැකගෙන ඉන්නවා. රැකගෙන හිටියට බූරගේ පිටේ හකුරු බැඳා වගේ තියෙන්නේ හකුරුද කියලා දන්නෙත් නැහැ. මට හරි පුදුම හිතුණා මට මේක කියලා දුන්නේ ඕස්ට්‍රේලියානු ජාතික කතෝලිකව ඉපදිච්ච හාමුදුරු කෙනෙක්. සිංහල හාමුදුරු කෙනෙක් කියලා දුන්නා මම ගණන් ගන්නෙකුත් නෑ මං හිතන්නේ. අර සුදු හැම නිසා සාමාන්‍ය සුදු හාමුදුරු බුදු හාමුදුරන්ටත් වැඩිය සාමාන්‍යයෙන් හරි ජනප්‍රියයි. දියාමුදුරු දුන්නෙත් ගහලා. තොපට දීලා වැඩන්නේ තුපි ඔක්කොම කවදාකවත් තේරුමක් නැති જાතිය සිංහලයි කියලා කියන්නේ මේක රැකගෙන හිටියට මොනවද තියෙන කියලා මල්ලේ දන්නේ නැහැ කියලා. නමුත් ඒක අර හැපීම තුල තමයි ගියේ නිසා වෙන්නේ නැති මට මේ නරක වචන පුරුදු වෙලා තියෙන්නේ. ළමයි කතා කරන්නේ ඒක නිකන් පේනවා එහෙම කියලා වෙතින් බුදුහාමුදුරන්ගේ ක්‍රමේ නම් මේක නෙවෙයි. නමුත් වෙන ක්‍රමයක් නැති නිසා මෙහෙම කොනහලා කතා කරනවා. ඉතින් පුළුවන් නම් බලන්න මේ වගේ එලඹිලා පෙලඹිලා මේක සහලවගෙන එන වෙලාවේ තව එක චිත්තක්ෂණයක් මේ අරමුණේ මුල බලන ගතියට මුලත් එක්ක අරමුණු දකින්න ගතියට යන්න පටන් අරගන්න. ඒතර තමන් රැස් කරපු සියලු කුසලතා සියලු පිං ඒකට යෙදෙන. එහෙම නැත්නම් ආයෝජනයක් සිද්ධ වෙනවා. එදාට තමයි අපිට තේරන් වෙ තේරුම් ගන්න පුළුවන්න්නේ මම දැන් ජීවත් වෙනවායි කියලා. කඹරනවා නෙවෙයි. කාට හරි දාතකම් කරනවා නෙවෙයි. කාගවත් න්‍යායපත්‍රයකට වැඩ කරනවා නෙවෙයි. මම මගේ සුබ සිද්ධියට වැඩ කරනවා. මං කියන්නේ මම මේ කඳුලා දෙන්න හදනව නෙවෙයි. මම මේ ගෙනාපු දේ යොදනවා කියලා දැනෙන එකට තමයි ඔය කියන්නේ ධම්මට්ඨිතේ එහෙම නැත්නම් මේ සැකහැර දැන ගැනීම කියලා. ඉතින් ඒක එකෙක්ගේ වුණොත් මුළු පවුලකම එක්කෙනෙක් වුණොත් පවුලටම සේවයක් සිදු සම්පූර්ණ කන්තෝරුවක එක්කෙනෙක් මේක දන්න මුළු කන්තෝරුවටම සේවයක් සිද්ධ වෙනවා. මුළු ඉස්කෝලේකම එක්කෙනෙක් දන්නවනම් සේවයක් සිද්ධ වෙනවා. ඒ තමයි මේක පුද්ගලික දෙයක් නෙවෙයි. අපේ ඉන්න සමාජයේ එක්කෙනෙක් මේක දැනගෙන කටයුතු කරනවා නම් ඒක වාහනයකට හයි කරෝ ෂොක් ඇබ්සෝබරයක් වගේ. එයා කරදර ගත්තට කවදාකවත් කාටවත් දෙන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙක් නායකත්වයටපත් වෙලා ඉන්නවනම් හරිම ලේසි මේ අනික් ඉන්න අයට. ඒ නිසා සුකෝ බුද්ධාණං උපාදෝ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාම අපායේ ඉන්න නිරිසත්තුන්ටත් යම් කිසි ශාන්තියක් ඒ නිසා හිතන්න එපා මේක චිත්තක්ෂණයක් භාවනා කරනවා කියන මම පුද්ගලික නිවන් දකින්න හදන වැඩක්. එහෙම නැත්නම් මේ ආත්මార్థකාමී කියලා. ඒ එකක ඉන්න හැම චිත්තක්ෂණයකම මේ ලෝක සාමයක් ඇති වෙනවා. ලෝකේ පරිසර දූෂණය නතර වෙනවා. චිත්ත දූෂණය නතර වෙනවා. ඒ නිසා මානවය කෙරේ විශාල මෛත්‍රියක් මේ අපි කරන්නේ. සතිමත් වෙන හැම චිත්තක්ෂණයක්ම මුළු මානවය වෙනුවෙන්ම ඇත්තටම කියන්න පුළුවන් සජීවී හැම කෙනෙක් පිළිබඳව කරන්න පුළුවන් විශාල පරිත්‍යාගයක් කෙරෙන්නේ. ඒක මේ කාගෙන යන තැන තමයි සරල සතිය අර වගේ සුපතිට්ඨිත සතියක් බාටපත් වෙන කරන්න පුළුවන්. ඉතින් ඒ කිරීම සඳහා කිසි කෙනෙකුට අඩුවක් පාඩුවක් මේක නෑ මේක නෑ කියලා එකක් නෑ. ගොනුව තමයි නැත්තේ. එකලසකමයි නැත්තේ. ඉතින් මේ එකලස පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා ආශිර්වාද දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරමු